නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තෝ ආයස්මා කච්ඡාන වත්තු යේන භගවාතේ උපසංගමි උපසංගමි ස්වාභගවං කාමවිවාදිत्वा ඒකමං කාම විශේදී ඒකමං කාම විසුනෝ කෝ ආයස්මා අච්ඡාන ගොත්තෝ භගවන් සම්ති සදවෝච්ච සම්මාදිට්ඨි සම්මාදිට්ඨි इति භන්තේ උච්චති කිත්තාවතාන් කෝ භන්තේ සම්මාදිට්ඨි හෝති සදා විසම්පන්නිවත් අපි මේ වගේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන හැම අවස්ථාවෙදීම සුතානුකරණයක් වශයෙන් භාවනා වැඩමුළුවට දවසකට මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය කාලක සම්වේ කරගෙන තියෙනවා. ඉතින් ඒ සඳහා දවස් 7කට වැඩ පිළිවෙලක් නම් ඒ දවස් 7 අපි දේශනා වාර 7කට ප්‍රස්තාව ලබනවා. මෙතෙක් අපි මේ නිසරණේ මුල් කරගෙන මේ පවත්වාගෙන ආපු මේ වැඩමුළුවල සියල්ල කියන සම්ප්‍රදායක් විදිහට මේ දේශනාවල් සියල්ලම එකම දේශනාවක් දේශනා මාලාවක් විදිහට දේශනාවලියක් විදිහට පවත්වාගෙන යන එකයි කරේ. ඉතින් එතනදී මොන මාතෘකාවක් මොන සූත්‍රයක් මොන ධර්මපරයයක් මුල් කරගෙන මේ දේශනාවලිය පවත්වනවා කියන එක සමහර විටක මම තීන්දුව කරන සමහරලාට ඒ සංවිධානය කරන සංවිධායකයන් තීන්දුව කළ දෙනවා. ඉතින් මේ ආකාරයේ වගේ අවස්ථාවක් දෙන්න අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා හොඳයි කියලා ඉතලා මම සර්වත්‍ය දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයට අයිති ඒ අභිසම සංයුක්තය සඳහන් කච්චානගත සූත්‍රයේ ඉදිරියට ගන්නවා. සාමාන්‍යයෙන් දර්ශන විශේෂයි එහෙම නැත්නම් භාවනාවේ විපස්සනා පැත්තට යනකොට මේක ඡානගත සූත්‍රයේ සෑහෙන ප්‍රසිද්ධ සූත්‍රයක්. සමහර විටක මේක කච්චා යන කොත්ත කියලා සඳහන් වෙනවා. ත්‍රිපිටකේ පාඨාන්තර වශයෙන් දෙකම සඳහන් කරලා තියෙනවා. කච්ඡානගත කියන එකයි ඉස්සරහ ඉස්සරහට තියෙන්නේ. ඉතින් මේ කච්ඡානගත ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවට මුල් වෙච්ච නිසා මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සර්වචනාංශයේ ශ්‍රවණකර වැඩ ඉන්න වෙලාවට මේ ස්වාමීන් වහන්සේ සර්වචනාංශයේ වෙත එළඹිලා වැඳලා එකක් පසු ඉඳගෙන සර්වචනකින් අහනවා අවශ්‍ය ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ නැත්නම් කෙටකින් මේක සම්මාදිට්ඨිය වෙයි කියන්නේ ඉතින් මේ අහන ස්වාමීන් වහන්සේ මෙතනදී මේ අයන වායන පහතෝරන්න අහන ඇහිල්ලක් බව පේන්නේ නැහැ. උන්වහන්සේත් ඒ වාකට හිතපු ප්‍රසිද්ධ කුසాగ්‍ර බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නම. ඒකද සර්වචන් වහන්සේ ඒ සඳහා උත්තර දෙන්නේ ඒ නිකන් බැලූ බැලමට පේන්නේ මේ අද කාල ජීවත් වෙන අපකරේ අනුකම්පාවෙන් අහපු ප්‍රශ්නයක් වගේ. ඒ කොච්චරකචානගත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න ප්‍රශ්න නිසා සර්වචන් වහන්සේගේ අවස්ථාවක් අරගෙන මේ සම්මාදිට්ඨිය තෝරලා දෙන්න. ඉතින් මේ සම්මාදිට්ඨිය කියන වචනය හුඟක් වෙලාවට බෞද්ධයන් තමන්ගේ භාෂිත තියාගත්ත වචනයක්. බෞද්ධ උග දෙනෙක් නැත්නම් පොදු විශීල දෙනා වාගේ අපි සම්මාදිට්ඨිකයි අනිත්‍යත්ව මිච්ඡාදිට්ඨිකයි කියලා හිතාගෙන. ඒ අපේ ගම් පැත්තවල කියන්නේ ආගමේ මිනිස්සු කියලා. ආගමේ මිනිස්සු කියන්නේ මිච්ඡාදිට්ඨිය. අපි ඇවිල්ලා බුද්ධ ධර්මයේ අපි ඇවිල්ලා සම්මා දිට්ඨියේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ වාගේ වැරදි මතයකට එතනනම් ජන විඥාණයට එන්න පුළුවන් වැරදි මත දුරු කිරීමේ අදහසකින් කච්චානවත් තහඹුරු මේ ප්‍රශ්නේ අහුවද කියලා වෙලාවක හිතනවා. ඒ මොකද මේ සම්මා දිට්ඨිය කියා ගන්නා වූ බෞද්ධයන් අතර පවා ගොඩාක් අඩු බලනවා. වෙන විදිහට කියන ධර්මාදිත්‍ය මන ධර්මාදිත්‍ය කියලා කියන්නේවත් මාන. කියනකොටම සක්කායදිත්‍යක් වැඩේ. කියනකොටම ඒකට ආශාවක් ඇතිලා තණ්හාමාන දිත්‍ය ඇති කරන්න කෙලෙස් මූලයක් වඩපත් වෙන වෙලාවක් තියෙනවා. අපි මේකට කියනවා මූල ධර්ම වාදී කියලා. අපි සම්මාදිත්‍යද අනිකට විචාරිතිකයිද දැටි මූල ධර්මයකටපත් වෙලා කියනවා. ඒක කොච්චර ඒ වැරදි මට මුල්ධර්මවාදීව ගත කරනවාද කියනවනම් මේ වගේ සූත්‍රයක් කියවලා බලන්නවත් වෙලාවක් නැහැ. මොකද අර විචාරිත්‍ය කියන්නේ කියා ගන්නා පිටසට සම්මාදිට්ඨියක හරවන්න ඕ යැත්තන්ද මේ විචාරිත්‍ය ගහපාදෙන්න. මුළු ජීවිතෙත් මගේ යැත්තා. අහල පහලින් නැච්ච සංසම්පන්දේ සම්බන්ධ කරගන්නවා රට සම්බන්ධ කරගන්නවා ජාතිය සම්බන්ධ කරගෙන යුද ප්‍රකාශ කරනවා විචාරිත්‍ය කරගෙන දැස්සෝ. කරගත්තා. නමුත් ඒ සම්මාදිට්ඨිකයි ගියා ගන්නා මූලධර්ම වාදීන්ගේ පව ආදීන්ද පව ගොඩාක් තීරතා සුද්ධ කරගන්න. ඒ තමන්නද කියනවනේ යම් දේ සම්මාදිට්ඨිය. ඉතින් ඒක නිසා බෞද්ධ වූ ධර්ම සම්මාදිට්ඨිය කියලා හිතාගෙන නැත්නම් අපණකාප්පේ ආගම කියන එකට බෞද්ධ කියලා දාගත්ත පිළිසිට පව ඉගෙන සූත්‍රයක් කියවනකොට ඒ විතරක් නෙවෙයි අපි චින්තාමේ වශයෙන් හිත යොදනකොට එහෙම නැත්නම් අන්වේ ඥාන වශයෙන් හිත යොදනකොට ඊට පස්සේ අපි භාවනා ජීවිතයේ වශයෙන් ශක්මණේදී පරියන්කේදී දිනලා ජීවිතේ සම්බන්ධ කරලා බලනකොට මේ සම්මාදිට්ඨිය කියන මහා මොහොතේ ඉවරවත් නෑ වගේ කියලා හිතෙනවා. ඒසා ගම්බීර වූ ධර්ම සාගරයක මේ වැල්ලේ දෙල්ලම් කරන ගමන් අර මොහොතයි වාර්තම් කියන්නේ වගේ තමයි මේකේ විග්‍රහය ගන්න. කෙසේ නමුත් මේ සමාධිත්‍ය අතරේ දික්ටි චෛතසිකය ගත්තාම ඒක සංග්‍රහ වෙන ප්‍රඥාවේ අර්ථයයි. ඉච්ඡා සති සංපජඤ්ඤ කියලා අපි සාමාන්‍ය සතිපට්ඨානය ගැන කතා කරන අවස්ථාවල සතිය සිහිය කියලා අපි සිංහලට දා ගන්නවා. මේ ශාන්තජාන හේතු ප්‍රඥාවයි සඳහන් වෙන්නේ බුද්ධිය කියලා සඳහන් කර ගන්නවා සිහි බුද්ධිය සිහිනුවන කියලා අපි මේ සති සම්පජානයේ පරිවර්තනය කරනවා එතක ඒ ආරම බලනකොට මේ සමාධිත්‍ය තමයි දිට්ඨි සයිකසිකේ වැටෙන්නේ මේ බුද්ධිය නැත්නම් නුවණ කියන පැත්තට ඒකට ආසන්න කාරණා වෙන්නේ වෙන දෙයක් කියනවා නම් මේ සමාධිය පහළ වෙන්නේ සීනුවන ඒ කියන සීනුවනේ සඳහන් වෙන නුවණ පහළ වෙන්න සීබුද්ධියේ සඳහන් වෙන බුද්ධිය පහළ වෙන්න ආසන්න කාරණා වෙන්නේ සතියයි අප්‍රමාදයයි එතන යම් කිසි කෙනෙක් තමන්ගේ මූලික තේමාව මනෝසකාමේ මූලික තේමාව සතිය බාටපත් කරගෙන සතිපත්තානේ බාටපත් කරගත්ත කෙනාට දැන හෝ නොදැන මේ සමාධිය වැඩිමක් සිදු වෙනවා. මේ සතිපත්තාණය වඩන්න ඊටගත් යෝගාවචරයට බටහන් යෝගාවචරය තුළ මේ දෘෂ්ටිය මේ ප්‍රඥාව මේ නුවණ විපරිණාමයකට පත් වෙනවා. තියෙන දැන ඉඳලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණුවනවා කියලා කියන්න පුළුවන්. පෙරලීකට පත් වෙනවා කියන්න පුළුවන්. විපරිණාමයකට පත් වෙනවා පරිණාමයකට පත් වෙනවා. අනේ පරිණාමයේ අනුව තමයි Taman ඉතිරියක් ඉතරහක් දියුණුවක් තියෙනවා කියලා දකින්නේ. ඒ නිසා තමන් තමන් ගැන හොඳ ස්වයං විචනයක යෙදෙමින් ආස්තික විචනයක නෙවෙයි ආර්ථික විචනයක යෙදෙමින් ඒ සත්‍ය වඩනකොට සෑහෙන කාලයක් යනවා කෙනෙකුට ඒ තමන්ගේ දෘෂ්ටිවල මතිමතාන්තරවල පෞරුෂත්වයේ යම් කිසි වෙනසක් වෙනවද ලකියි. ඒ මොකද මුලින් මුලින් ඒ දෘෂ්ටියේ ඒ නැත්නම් මධ්‍යමතාන්තර වල වෙනස ඉතාමත් හැමෙටයි ජන්ම ගන්න. painfully slow කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඉතාලනවත් බෑ මුලදී ජන්ම ගන්න මේ මේ දෘෂ්ටියේ මධ්‍යමතාන්තර වල පෞරුෂත්වයේ රුචර්චකම් වල වෙනසක් ඇති වෙනවා කියලා දැක ගන්න. එහෙම නැත්නම් ඒ වෙනස තමන්ටම දැනගන්න තාමත් අමාරු නිසා කල්යාණ මිත්‍රුගේ අවශ්‍යතාවයේ සමගිය භාවනා කරන අනික් කට්ටියගේ මති මත අතර දදලෙස බලපාන ආධිවිත යෝගාවලිය. ඉතින් එතකොට ආශ්‍රය කරන්නා වූ අනිකුත් කල්යන මිත්‍රයෝ සත්‍යඥාචාරින් වහන්සේලා නානා මතවාදීන නානා දෘෂ්ටිකණන් අර යෝගාවචරයට ආධුනික යෝගාවචරයට ආධිකමික යෝගාවචරයට නාම යෝගාවචරයට ලොකු අන්දවන්ද භාවයක් එනවා. අද ලංකාවේ භාවනාවේ මේ අන්දමන්ද භාවයේ කැපී පෙනෙන්නේ. ඉතින් අබෞද්ධයන් බුද්ධ ධර්මයට විල භාවනා කරනක එක පැත්තකින් බලන්න පුළුවන්. ඒ වගේම ඉස්සර භාවනා නොකරපු කිහි පිළිසක් ඉස්ති කුස වාසයෙන් උපාසක පස්කා වශයෙන් දැන් භාවනාට පෙළඹෙනවා. අන්නේ පෙළඹෙන අවස්ථාවල් වලදී මේ පෙළඹෙනා වූ ආධිකරණයට නමකයට ඇසුරෙන් තමන්ට භාවනා කරන ඇසුරින් ගුරුවරයා තුලින් ඇති වෙන්නේ ඇත්තටම කුසල ඡන්දයක් අධිමොක්ඛයක් විශ්වාසයක් චිත්ත ශක්තියද එහෙම නැත්නම් තිබුණටත් වැඩිය අවුලක්ද කියන එක ඇත්තකින් බලන ඉන්නකොට හරීම අවිනිශ්චිතයි හරීම අවිනිශ්චිතයි ඒක නිසා යම් කෙනෙක්ගේ අනුන්ගෙන් ලැබෙන මතමතා කරනවා මේ ඉස්සරහ බලාගෙන පස්ස බලාගෙන ඉදිරියට යන පස්සට යන කියලා වැඩ කරන කෙනාට එකම එක තියෙන තමන් මේ වැඩ කරන ශාස්ත්‍රුස මණ්ඩලය අප්‍රපචාරින් වහන්සේලා පමණ නම් තමන් ළඟ සුත්තමේ ඥානයක් නැත්නම් තමන් ළඟ චින්තාමේ ඥානයක් නැත්නම් ඊසුලේ කරුත් පන්තර ලක් වගේ ඉකී ගහගෙන යනවා කොයි අතට යනවද ඉතින් එහෙව් එකම ඒකායන ක්‍රමයකින් එකම උපමානයකින් වැඩ කරන කෙනෙක්ට මේ සුතුමි ඥාන ලැබිච්චාම මේ චිත්තාමය ඥාන ටික ලැබිච්චාම මේ අන්වේ ඥාන ටික ලැබිච්චාම සමහර විටක කොන්දක් හරිනවා නෑ නෑ මම කවුරු මොනවා කිව්වත් මම ඉස්සරහට තමයි යන්නේ නැත්නම් මම පිළිලා තමයි කියන්නේ කියලා දැනගන්න පුළුවන් ශක්තියක් මේ පමහැරිල්ලෙන් ඇති කරලා දෙනවා ඒක සුතුමි අනුග්‍රහය කියලා සර්වඥ සඳහන් කරලා තියෙනවා අපි මේක ධර්ම දේශනාවට සම්බන්ධ වීමේ කරන බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ මේ උපුකටේමකින් වැඩ කරන පිරිසකට ගැළපෙන සුදු කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලබා දීලා ගැළපෙන සුදු ධර්ම දේශනාවට අනුකම්පා කරන කියලා සත්‍යයෙන් යුක්තව පරියන්කේ ඉඳලා සක්මනේ ඉඳලා ඉතින් වැඩ කරලා මේ කියන සමාධික්ෂයක් තමයි තුල වර්ධනය වෙනවා කියලා බලන්න. ඉතින් මේ සූත්‍රයේ ඉස්සරහට යනකොට අර කච්චානගත ස්වාමීන් වහන්සේ සර්වචනාංශයේ මේ ප්‍රශ්නේ අහුවට පස්සේ සර්වචනාංශයේ පොදුවේ එවකට ඉන්දියාවේ සර්වචනාංශයේ සමකාලීනව ඉන්දියාවට පැවතිච්ච මතිමතාන්තර පිළිබඳව පොදු නිගමනයක් වෙනවා සාමාන්‍ය දැනුම වර්ධනය පිණිස දෙවන්නේ සිට කොහොම කක්ෂායන ලෝකේ ඒ පොදින්න අත්ිතං සේව නැතිතං කච්චාන මේ ලෝකේදී ආ බැලු බැලමට හැම කෙනෙක්ම තමයි සමාධික්ෂේ කියලා ගන්න ගැටියක් තියෙනවා. නැත්නම් තමන් දෘෂ්ටියක් සහිත ජීවිතයක් ගත කරන්නේ ආධ්‍යාත්ම පිටකොන්දක් මට කියනවා. මම මේ මෙන්න මේ විදිහ ප්‍රතිපදාවක් සහිත කෙනෙක් කියලා හැම කෙනෙකුටම කියනවා. අන්න ඒ කට්ටියේ අල්ලන සමාධික්ෂේ නැත්නම් හුවා දක්වන සමාධික්ෂේ දෙතවරයි කියලා කියනවා. ග්‍රෑන් නිශ්චිතයි කියලා කියනවා එක්ක ඇත්තේමයි කියලා කට්ටියක් ගන්න කට්ටියක් වෙනවා නැත්නම් නැත්තේමයි කියලා ගන්න කට්ටියක් වෙනවා. ඒ මේ යමක් තියෙනවා පවතිනවා ඇත්ත කියලා ගන්න කට්ටිය ඒක සම්මාදිට්ඨිය කරගෙන එහෙම නිබර්ණ වෙලා බලන්නේම ලෝකේ දිහා මේ දෘෂ්ටිය. ඇත්ත කියන දෘෂ්ටිය. තව කට්ටියක් කියනවා නැත කියන දෘෂ්ටියේ ඒ ඇත්ත ලෝකේ දිහා බලන්නේ නැට කියන දෘෂ්ටියම. ඒ ඇත්ත කවම කවදාකවත් ඇත කියන එක නම් නැත කියන පැත්ත. නැත කියන එක නෑ ඇත කියන පැත්ත බැලිලක් කරන්නේම නෑ. ඒ තරම් කටු ආකල්පගතයි. ඒ දෙකොල්ල දෙපැත්තකට යනවා. ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ චල්ලි ගඟට ගිය ගාන වතුර කඳුලක් කවදානම් මහවැලි ගඟට වැටෙයිද? කවදානම් මහවැලි ගඟේ ගලන වතුර කඳුලක් චල්ලි ගඟට වැටෙයිද? ඒ වැටවලට පස්සේ දැන් සාමාන්‍යව වටවල පැත්තට ගියාම කියනවා වහලේ එක පීලකින් වැටෙනවා කියලා. නිකන් දෙයට නිකන්ගේ තලාද ජලදාහාව තලාදරෙට. අනික් පාරෙන් වැටුවා වහලේ වගේ ජලදාහාරයකට වැටෙනවා. මේ දෙක දෙක වුණාට පස්සේ ආයෙ මොහොතට යනකම් කවදාකවත් එකිනෙක ලකින්නේ. ඒ වගේ තමයි අදත් ලෝකේ හරියට දෘෂ්ටි තියෙන. සරුවචනාංශයේ මේ පච්චායන ස්වාමීන් වහන්සේ ජනහදනයකට ඉස්සෙල්ලා ලෝකේ පවතින ස්වභාවය පෙන්න කියන මේ ලෝකේ ඇතය කියලා එක දෘෂ්ටියක් තියෙනවා. නැතය කියලා එක දෘෂ්ටියක් තියෙනවා. ඇත කියන එක නෑ. ඒක අල්ලා බදා ගන්නවා නැත කියන එක නෑ. ඒක අල්ලා බදා ගන්න එක කවදාකවත් මේ දෙගොල්ලට මේක හාගේ සිල්ලක් සංසන්දනයක් එහෙම නැත්නම් සමග සමූහ සාකච්ඡාවට යන්නේ. මේ ඇතේ කියලා ගන්න කට්ටිය ශාස්ත්‍රීය වශයෙන් කියන්නේ ශාස්ත්‍ර දිට්ඨියට වැටෙනවා කියලා දිගට මෙරි මෙරි පවතින ආඥාවක් කියනවා ශරීරයේ ස්වරූප වෙනස් වුණාට ජීවිත ජීවිතේ ඒක දිගට යනවා ඒක කවදාකවත් නැති කරන්න මේක පදාර්ථයක් තියෙනවා ආත්ම පදාර්ථයක් ඒ ජීවාත්මය කියලා කියනවා ඒ ජීවාත්මය ඇති කිරීමට මුල් වෙච්ච පරමාත්මයක් කියනවා පරමාත්මය තමයි විනිශ්චය කරන්නේ මේ ජීවාත්මයේදී නම් නිර්මාණය කරපු දේ ජීවාත්මය කියන නිසා එක එක්කෙනෙකුට ගොයන් ඡන්දයක්තාවයක් නැහැ. එක්කෙනෙකුට කරන්න දැන ස්වච්ඡන්දතාවයක් කියලා එකක් නැහැ. දෙයනාංශ විසින් ඔක්කොම තීන්දුව කරලා තියෙන්නේ ඒ සුනාමි එන්නේ, ඒකට අහු වෙන්නේ ඒ දෙයනාංශකේ මනාකට නැත්නම් ස්විප් එකක් හැදෙන්නේ, එහෙම නැත්නම් තමන් කරන කේමක් කියලා හරියන්නේ ඒ දෙයන්ගේ මනාකට ඒක නිසා ස්වච්ඡන්දයක් නැහැ. තමන් කියලා කරලා කරන්න දෙයක් ඕනේ. ඒක සාර්ථකයි. ඉතින් ඒක තමයි සාමාන්‍ය හුඟක් වෙලාවට ආගම් වලට හේතුලා තියෙන නමුත් ආගම් වලට විරුද්ධ වූ තාපැත්තක් තියෙනවා. එහෙම කිසිම දෙයක් නැත්තේ නෑ. මේ ජීවිතේ පහනමයි. ඒක නිසා ඔය වට අහු වෙලා දැඩි සීකඩවට අහු වෙලා දැඩි විනි පද්ධතියට අහු වෙලා අරයන්යා කියන දේවල් අහන්න එපා. හැම කෙනෙකුටම Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉන්න කන් තියෙන්නේ මේ ඉදුරම් පිනවන එක විතරයි. ඒ සඳහා ධාර්මික විහිතුරක් පිළිවෙත් අධාර්මික පිළිවෙත් ප්‍රශ්නයක් නැහැ. හරි වැරදි දෙක අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන තියෙන ඉදරක් පිළිවෙත් පමණයි. අපි ඒකට භෞතික වාදය කියලා කියන උච්චේද දිට්ඨිය කියලා කියනවා. මේ ਸਰවඥාන්තර පේන්නේ මුළු ලෝකෙම මේ දෙකට අහුවෙලා ඉවරයි කියලා. සාසදෙජේට අහුවෙච්ච මනුස්සයා ඒකම සාහර පද්ධතිය කරගෙන සාරය කරගෙන ඒක ආශ්‍රිත කියන කටේ ඇසුරු කරමින් ඒකටම පොහොර දාන්නේ ඒකමයි සමාධිය කියලා කියනවා. උච්චේ දීච්චට අහුවෙච්ච එකන මේ මිනිසුන්ට තේරෙන්නේ මේ මිනිසු මේ ඉස්සරහානාගත පිළිබඳ ආත්ම ගැන කල්පනා කරලා දැන් දුක් විඳිනවා මම මොඩ જાතිය ඔය සදාචාරයක් ඕනේ ඔය ආත්ම ධර්මයක් ඕනේ ඔය හරි වැරදි ඕනේ ඔය සාධාරණ සාධාරණ ඕනේ ඉඳලා මේ සපමිනින්ට ඕන කියලා උච්චේට වාඩි වෙනවා ඉතින් සබසන්ත කියන කච්චායන වතු ස්වාමීන් වහන්සේට කච්චායන මෙන්න මේකයි ලෝකේ ඒ જાති දෙකක් ඉන්නවා ඇත ඇත කියන જાතියක් ඉන්නවා නැත නැත කියන જાතියක් ඉන්නවා ඒ නිසා මේ දෙගොල්ලම අපි ඉන්නේ සම්මාදිට්ඨිය කියලාගෙන ඉන්නේ නමුත් ස්වාධීන පැත්ත බලනකොට එක ඇහක් තියෙන මිනිස්සෙක් වගේ දකුණ නැතු වංග තියෙන මිනිස්සු දකුණම ඒ පැත්තට ඇදෙනවා මේ ඇහ තියෙන මිනිස්සු මේ පැත්තට ඇදෙනවා වගේ මුළු ලෝකෙම සර්වඥාන්ස වගේ දෘෂ්ටි කාන්තාරයෙන් කොට වෙච්ච කෙනාට පේන තියෙන්නේ කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ ඒ දෙකට වැටෙන්නේ නැහැ. ඉතින් මේ වෙන විදිහට සමාධිත්‍ය පිළිබඳ විවේචනයක් එහෙම නැත්නම් පවතින දේ ගැන විග්‍රහයක් කරු මේ සම්බන්ධ කරන නැත්නම් සඳහන් කරන සරුවත් යන වහන්සේ මේ සඳහා සමාධිත්‍ය මේ මේ කියන වාතාවරණය දැනගෙන මේක පිළිබඳ අවබෝධය ලබා ගන්න කෙනා කොහොමද මේ දෘෂ්ටි කාර්කාරයෙන් නිකුත් වෙන්නේ? කොහොමද Taman දැන් ඉන්න තැන මෙතනයි ඒක මේ මේ තරම් වැරදි ඒකට ප්‍රතිපක්ෂ ධර්ම මේකයි ඒක ඒ ඒ තරම් වැරදි මේ දෙකෙන්ම බැලපේ දිහා මධ්‍යම ප්‍රතිපදාව හරහා හැඩතර බයින් කොහොමද කියන මේ ප්‍රතිපදාව පැත්තේ සාධනීය පැත්තේ බලනකොට සර්වඥාන්සේ ඉදිරිපත් කරනවා තමන් වාසියේගේ මූලධර්ම සර්වසංදී ඉලක්ක කරනවා සමාධිච්ඡය ධ්‍යානේ ධ්‍යාකාර කළ සර්වපක්ෂ දේශනා ඒ ධ්‍යාකාර සම්මාදිට්ඨියෙන් ධර්මයේ සර්වතනසේ විසින් දේශනා කරන එහෙම නැත්නම් ලෝක සත්‍යාකලේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ දේශනා කරන මේ සම්මාදිට්ඨිය සර්වතනසේ කියනවා ධ්‍යාකාරයි එකර කරලා පෙන්නනවා එකක් සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත පින්පැත්තට බර සාලාවක සැප සම්පෙදිත ලබා දෙන. උපදී සම්පatti ලබා දෙන සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. අනිත් එක අරියා අනාශවා ලෝකුත්තර නගංග. තව සම්මාදිට්ඨිය කියනවා ආර්යයන් වහන්සේලා දන්නේ නැත්නම් ආර්යයන් වහන්සේලාට අනාශ්‍රව ආශ්‍රව ධර්මයෙන් තොර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වෙන සම්මාදිට්ඨිය කියනවා. මේ විදිහට සම්මාදිට්ඨියේ තියෙන බහුල භාවිකයේ තියෙන මේ ඇතය කියන එක සහ නැතේ කියන එක විතර කරලා සර්වඥාන්සේ මේ කුයි එකෙන් පටන් ගත්තා මේ ගැළවිලා මධ්‍ය ප්‍රතිපදාවට වැටෙන්න. පාර කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පාර වෙන නිසා අපි සර්වඥාන්සේ දේශනා කරපු ආරුරාවට ශ්‍රී මුඛ විවුර්ත කළ දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පටන් ගන්නකොටම කියන්නේ ඒ ද්වේමේ වික්‍රේ අන්ත. අනේ මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. කාමසුකල්ලිකාණ යෝගයේ අක්ඛිමතාණ යෝගයේ මේ කාමසුකල්ලිකාණ යෝගයේ සසත දිට්ඨියත් එක්ක ඇත කියන දෘශ්‍යයත් එක්ක යනවා. අක්ඛිමතාණ යෝගයේ කියන්නේ ආත්මීය ප්‍රගතයකටපත් කරන්නා වූ දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටියත් එක්ක යනවා. ඉතින් මේ දෙකට උපවන් කියන ප්‍රගම මධ්‍යමා ප්‍රතිපදා කථාගතේන අභිසම්බුද්ධා. මේකෙන් අන්ත දෙකට අහුවෙන්නේ නැතුව කථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමන්ගේ සම්බෝධි පද පාක්ෂි සිද්ධ කරන්නේ. ඉතින් මේ කටයුත්ත කරගෙන මේ අපි මේ දවස් 7ක් 8ක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට පළවෙනිම සිද්ධ වෙනවා මම අහුවෙලා තියෙන්නේ කොයි පිළටද කියලා දැනගන්න. මම අහුවෙලා තියෙන්නේ මේ ඇත කියන පිළටද නැත කියන පිළටද සාස්වත දෘෂ්ටි පැත්තද උච්චේද දෘෂ්ටි පැත්තද කියලා තමා වශයෙන් දැන ගැනීම සතියෙන් කර දෙනවා. සතිය කියලා කියන්නේ අප්‍රමාදයෙන් සිහියෙන් කර දෙනවා. ඒක නිසා අපි මම කවුද කියන එක දැනගන්නාසුළු මට්ටමේ සතිය පාවිච්චි කරන්න ඕනේ කණ්ණාඩියක් පාවිච්චි කරන්නෙක් වාගේ ආදාසියක් පාවිච්චි කරන්නෙක් වාගේ නැත්නම් වතුරට ඉඳලා තමන්ගේ මූණ දිහා බලනකොට ඒ තමන් දිහාම අනුන් බලන්න ආශේ එතන කණ්ණාඩියක් කරගෙන අපි ඒකේ මූණ බලනකොට ඒ කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බය වෙන කෙනෙක් බලන්න ආශේ බලාන ඉදිල්ලෙන් තමයි බොහෝකට බලාන ඉදිල්ලෙන් තමයි මම දැනට අහුවලා තියෙන්නේ සාස්ත්‍ව දිට්ඨියද උච්චේ දිට්ඨියද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මුලින්ම මම කියන්න හදන්නේ මොකකට හරි දැනටම අහුවෙලා ඉන්නේ. අපි සම්මා දිට්ඨියයි කියලා කිව්වට සම්මා දිට්ඨිය කැටි කර ගන්න කැමති වුණාට උපපති දෝ උපපති දෝ දෙති. සංකාර රෝගේ තියෙනවා. ඒ සංකාර රෝගේ නිසා අපි ඇතේ කියන පැත්තට හෝ නැටි කියන පැත්තට වැටෙනවා. ඉතින් අන්නේ වාගේ ඇතේ කියන පැත්තට ඕන ඇතේ කියන පැත්තට වැටෙච්ච මිනිස්සයා දෙකොල්ලම නිවන් දකින්න සුදුසුකම් ගන්නවා. හැබැයි ඔය යන පාර ගිහිල්ලා බෑ. ඔය යන පාර ගිය සුලියකට අවුලා තියෙනවා. කාමවත්ත සුලියකට හෝ දක්ෂිණවත්ත සුලියකට අවුලා තියෙනවා. අපි දන්න වාමා වාමාංශික කියලා දේශපාලන පක්ෂයේ තියෙන දක්ෂිණාංශික කියලා කියනවා. ඔය දක්ෂිණාංශික කොටස් ශාසත දිට්ඨිට අවුලා තියෙනවා. වාමාංශික කොටස් උච්චිර දිට්ඨිට අවුලා තියෙනවා. ওই දෙකෙන් එකකට අපි අවුලා දැන් අපි මේ දෙක දැනගෙන මේ වේග ධාරාවලට මැදින් මධ්‍යම ප්‍රතිපදාන යනකොට සර්වචනාංශයේගේ ඉගැන්වීම අනුව ඉතාමත්ම ලොකෝ මේක පෙර සංවේදී භාවයක් අවශ්‍යයි. ඒ වගේම ස්වයං විවිචනයක් අවශ්‍යයි. ඒකෙන් සෑහෙන දැනුමක් අවශ්‍යයි. ඒ ඔක්කොම ඇටි බාහනා කරන්න වෙනවා. ඉතින් ඒ ඉති කරගත්ත මේ පසුබිම මත මම කැමති හඳුන්වා දෙන්න සාධක සූත්‍රයක් වශයෙන් කොහොම ජනප්‍රිය සූත්‍රයක් විපස්සනා භාවනා කරන අතර වචන ගුරුන් අතර මේ අනුගත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන අතරම සුපිටිකේ සූත්‍ර පිටිකේ අංගුත්තර නිකාය පංචක නිපාතේ ඒකදී දරුවචනාංශයේ දේශනා කරනවා පංචේ වික්‍රේ යන්නේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච චේතෝඵල විමුක්තාන සංසාර. අඤ්ඤාඵල විමුක්තාන විමුක්ත තාන සංස පඤ්ඤාපල විමුක්තියයි පඤ්ඤාපල විමුක්තාන සංසප්පත මේ පංච සුතානුග්ගයිතා හෝති සීලානුග්ගයිතා හෝති සකච්ඡානුග්ගයිතාත හෝති සංකානුග්ගයිතාත හෝති විකසනානුග්ගයිතාත හෝති බුදුරජාණන්ගේ සඳහන් යම් කිසි කෙනෙක් මේ සම්මාදිට්ඨිය අපේක්ෂා කරනා හෝ ලාවට යාන්ත්‍රික සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ කෙනාගේ මේ සම්මාදිට්ඨිය චේතෝපල විමුක්තියතෝ චේතෝපල විමුක්තානි සංසාරය. ඒ කියන්නේ සමත් පහ සමත ක්‍රමයෙන් නිවන් දකින්න. එතන පඤ්ඤාපලාචෝති පඤ්ඤාපල විමුක්තියට පඤ්ඤාපල විමුක්තානි සංසාරය. එහෙම නැත්නම් ප්‍රඥාපත්තෙන් පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියන දෙකෙන් ප්‍රඥා විමුක්තියෙන් මාර්ග ඥානි හෝ ඵල ඥානි ලබන්න ඕනේ නම් ඒ පුද්ගලයා මේ Taman ළඟ තියෙන මේ සම්මාදිට්ඨියට සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සුතයෙන් බණහිලෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සමත භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ, විපස්සනා භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. එතනදී සම්මාදිට්ඨිය තැන්නේ. එතරම් නතර වෙනවා. ඒක තනවඩන්න නම් අනුග්‍රහිත පහක් තියෙනවා. මේ වගේ තැනකට එකතු වෙන්නේ ඇත්තෝ ඒ සියලු තමන්ගේ ඥාති පරිවර්තය අමතක කරලා භෝග පරිවර්තය අමතක කරලා මේ දෙදලා ගත කරන්නේ ඒ උපස්ථාන එක. ඒ ඒ අනුග්‍රහය. තමා විසින් තමා ළඟ තියෙනා වූ මේ සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන්න. ඒ අනුග්‍රහයේදී පළවෙනි මේක තමයි සීලානුග්‍රහය. ධර්ම කිසි කෙනෙකුට දෘෂ්ටිය පිරිසිදු කර ගන්න. බුද්ධිය පිරිසිදු කර ගන්න. ඥානය මොන පිරිසිදු කර ගන්න ඕන නම් සර්වඥන් වහන්සේ තමයි ඇත්තම ශාසන ඉතිහාසය දිහා බලනකොට මේ සීල අධ්‍යාවශ්‍ය අංගයක් වඩපත් කරේ. ආචාර විද්‍යාත්මකව සදාචාරාත්මක වගවීම නැති මිනිසෙකුට තමන්ගේ ඉදිරියට වීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මොන මනුස්සයා මොන විභූෂණ පැත්තට මොන මනුස්සයා මොන ශිල්ප දැනගත්තත් මොන මනුස්සයා මොන ආශ්චර්ය ධර්ම දැනගත්තත් උදලක සීල නැත්තම් අමනුස්සේ කියයි. ඔය කියන මොන ශිල්ප ගන්න නැති වුණත් ඔය කියන මොන විභූෂණේ නොකාවත් ඔය කියන මොන දක්ෂකම නැති වුණත් සීලවන්තයෙක් නම් සුදුසේ කියයි. හීලමිනේ කියයි. සදාකාර සම්පන්නමිනේ කියයි. අද තියෙන විද්‍යාවයි අද තියෙන ශිල්පයි මෙන්න මේ මූලික කාරණාව සම්පූර්ණ පාගලයි. ඒක නිසාද හිස් නැති ඔළු නැති කවන්ද රූප මලකම තමයි ඇවිදිනවා වේදේ. මූලික තිබියද සීලය පිළිබඳ කිසිම තැකීමක් නැහැ. හොඳින් හොනාරකින් ඔය කියන මේ පහළ කාන්තික දියුණු ලබා ගන්න උත්සාහ කරලා අන්තිමට ඉන්නකලු Taman tanon දෙකින් කරගෙන මත්තර දැනට පීෂ කරගෙන අරණක් සාකරම බලයක් තියෙනවනම් ඒ කාන්තෙන් අපාගත වෙන වැඩ කරනවා. ඉතින් ඒ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඒ සමාධියට අනුග්‍රහකලක තනවලා ගන්න ඕන සීලයක් අවශ්‍යයි. එතකොට මේ සූත්‍රයට අටුවා සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ආකාරයෙන් අනුග්‍රහ කරනකොට සමාධිත්‍ය පාඩම් පරිදි පහකින් දිවෙනවා. පන්ති පහකින් සමත් වෙනවා. ඒ විදිහට පෙළගස්සනකොට අඩිය අපි දැන් චරණමෝනි සෝරි පන්ති කියන ඉසන පහල බාලාන්ති කියන පහල බාලාන්ත පන්තියේ තියෙන සම්මාදිට්ඨිය කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. කර්මයේ ශෝකී කොට ඇත්ත ඇති බව හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කළොත් නරක දේ ලැබෙනවා කියන පිළිගන්න සම්මාදිට්ඨියට කියනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා මෙන්න මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තමයි ලෝකේ බයලජ්‍ය දෙක ඇති කරන්නේ ලෝකේ ජීව ධර්ම බාටපත් වෙන්නේ සුඛ ධර්ම බාටපත් වෙන්නේ ලෝක පාලක ධර්ම බාටපත් වෙන්නේ යම් කිසි කෙනෙක් තමන් කරන කියන දෙයට වග වෙන්නේ නැත්නම් ඒක නැත්නම් මේ තමන් කොච්චර පව කරත් අපිට කාටි කර්මකින් බෝධි පූජාවකින් අපිට මේ සතරසත් ලබා ගන්න පුළුවන් කියලා ඒ වගේ ළඟ බොළඳ වැඩ කරනවා නම් යන මූලික කර්මශරතා ඥාන සම්මාදිට්ඨියට තතු නැත්නම් හිංසකයි හානිකර වේ එනිසා මූලික කර්මශරතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ හොඳ දෙයකට හොඳ බල ලැබෙනවා නරක දෙයකට නරක ප්‍රතිඵල ලැබෙනවා කලකල දේ පාරක් මේ කම්මශකතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා පමණක් තමන්ගේ කායික වාචික ක්‍රියා පිළිබඳව වග වෙනවා. ඒකට කියනවා සදාචාරාත්මක වගවීමක් කියලා. නැත්නම් මේකට සදාචාරය කියලා කියනවා. මේකට පවට බය සහ ලැජ්ජාව කියලා වාර්තා කරන දේවල්. කර්මකගත ඥාන සම්මාදිකය ඇති කෙනා පවට බය සහ ලැජ්ජාව ඇති කරගන්නවා. හිරියොතක් කියලා අපි මේක බය ලැජ්ජ බය කියලා සිංහල කහරවල තියෙනවා. මේක එන්නේම සම්මස්ගතා ඥාන සම්මාදී කියටි අය පමණයි. ඉතින් අද ලෝකයේ තියෙන ආගම් වලින් මේ කම්මස්සගතා ඥාන සම්මාදී කිය පිළිගන්නේ බුද්ධ ආගමක් හින්දු ආගමක් පමණයි. අනේ කිසිම ආගමක ඒ කෙලකල දේ ඵලඵල දේ කියන එක මූලික සිද්ධාන්තයක් නොවීම නිසා ඒගොල්ලෝ අවස්ථාවාදීලා කියනවා. විවිධ ක්‍රමවලින් Taman අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. Taman කළ කරන දේ අනුවයි Tamanට ඵල ප්‍රයෝජන ලැබෙන්නේ කියන ගැඹුරු වශයෙන් කියනවා හේතුඵල ධර්මේ නැත්නම් කම්මසකතා ඥාන සම්බන්ධී කියන්නේ. තියෙනවනම් ඒක පහත් කරලා හිතනවා නෑ නෑ මෙතුමාගේ ලියමක් ගන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මන්ත්‍රීතුමාගේ ලියමක් තියෙනවා ඕන දෙයක් කරන්න. පගාවක් දෙන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්න පුළුවන්. එරෙන් චාන්දි වල ගන්න ගෙවන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ මොකක්ද අපි මේ මූලිකව කියන ඒ සම්ස්කත ඥාන සම්මාදීක්ෂියට හිංස කරන අණවින කරන ඒ වගේම තමන්ගේ සදාචාරයේ එල්ලි එල්ලි පිට දුර්වලකත්වයක් ඉතින් යම් කෙනෙක් මේ සම්ස්කත ඥාන සම්මාදීක්ෂිය ඇති කර ගන්නවා නම් ඒ මනුස්සයාට ලී කිච්චුවේ මහම්බෙන් දෙය තමයි බයලජ්ජාව ඉන්දිය සංවරය සහ සීලය කියන මේ කාරණා තුන මේක සර්වඥාන්සේගේ උගන්වීමේ සීල ශික්ෂා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒක තමයි ඉස්සල්ලාම අනුග්‍රහයක් විදිහට පෙන්නන්නේ සම්මාදිට්ඨිය සමාවට ගන්න ඕන නම් සීලෙන් අනුග්‍රහ කරන්න. ඉතින් මේ සීල අනුග්‍රහිතේ සම්බන්ධ නැත්නම් සීලයක් වශයෙන් Taman මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට දැක්විච්ච අනුග්‍රහය පිළිබඳව දෘෂ්ටි තියෙනවා. අනවශ්‍ය සීල රැකීමද කියන සම්මා මේ සීලකට පරාමාසයි. සදාචාරවාදයක් ඇති වෙනවා. සීනේ ඕනේ නැහැ ඕන වෙලාවකට විපස්සනා මෙතනින් පටන් ගන්න පුළුවන් හරියට බඳ බඳ ගන්න ආහුතුනේ කිය කාර්යයට විපස්සනා කරනවා නම් බාහ්‍ය දාල් පිළිට වගේ සෝපාකට වගේ පටාචාරකල්ලි අපිට කෙලින්ම ඉවරට යන්න පුළුවන් කියලා දැඩි මත ධාරී ඉන්න පිටුකුත් තියෙනවා. ගොඩාක් වෙලාට තරුණ තරුණියන් මේ වගේ මතවලදී කියලා කියනවා. බටහිර කන්නේ හිත නැත්තොත් කෙලින්ම විපස්සනායෙන් පටන් ගන්න භාවනා කරනවා. භාවනා කරලා ඉවරලා ප්‍රතිඵල අපේක්ෂා කරන එක දෙවල මේ සාමාන්‍ය සිල්ලගේ නැත්නම් නිකම්ම ගමේ උපාද කම්මලා වයසට ගිය පාරක මාත්‍රු කියලා කොම් කරන ගතියකුත් තියෙනවා. ඒකම ඔය නම් කරපු ගමේ උපාද කම්මලා තාල්පාතික මාත්‍රු හැම වෙලාවෙම හිතනවා මේක සඳහා පුදුමාකාර සීලයක් පුරන්න ඕනේ. සීලය අංග සම්පූර්ණ වෙන්නේ නැතුව සමාධි භාවනා කරන්න බෑ. ඒක නැතුව ත්‍රිපිටක ඉගෙන ගන්න නැතුව සමාධි භාවනා කරන්න බෑ. සමාධි භාවනා කරලා විපස්සනා කරන්නත් බෑ. ඒ නිසා යැත්තෝ භාවනා පිළිබඳ බලන්නේ බොහොම ගරුභාවය සම්බන්ධ ගැඹීර කාලයකට මේ Taman ඒකට සිල් මදි මට සිල් නැහැ ඒ වගේම මම කාලකන්ණි මම දවස පුරා පව් කරනවා කියන මේ දෙකත් ඔය ලෝකයේ කියන ඇත්තේ නැත්තේ කියන දෙකට වැටෙනවා එක එක්කෙනෙක් වශයෙන් Taman කල්පනා කරලා බැලුවොත් මේ වගේ වැඩසටහනකට අපිට සම්බන්ධ වෙන්න අපිට තියෙන බාධක සහ සාධක දිහා බලනකොට අපි নানা ප්‍රකාර විදිහට එක එකට හේතු කරන්න හදනවා මේක. අර යුතුයකම් මේ තියෙන පහස්කම් নানা විදිහට දෙන්න හදනකොට ඒක හරහමක් කියන්න පුළුවන්. ඒක නා තමන්ගේ විමුක්තිය පිළිබඳව තමන්ගේ සම්මාදිට්ඨිය හදාගැනීම පිළිබඳව තමන්ගේ සම්මාදිට්ඨිය දිනු කරගැනීම පිළිබඳවද සලකන්නේ ඒ තමයි ලෝකයේ ලෝක මතයට එහෙම නැත්නම් ලෝකායත විශ්යන්ට සලකලා කටයුතු කරනවා කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ ශීලපත පරාමාසය පිළිබඳව එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීම පිළිබඳව, ඉන්ද්‍රිය සංවරය පිළිබඳව, සීලය පිළිබඳව දුර අපරිණ අවබෝධය තියෙනවා නම් ඒ කෙනා විසගිනිගත්තු එකිනෙ නිවන් ලෙස කියනක් වැඩියෙන් මේ දේවල් වලට පෙළෙනවා. ඒක ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අනන්ත ප්‍රශ්න කියන ඕයි ටික පිළිතුර හිතේ ප්‍රශ්න කියන නැත්නම් ප්‍රශ්න. ඔයගොල්ලෝ ගෙවල් වල විදින ප්‍රශ්න වැඩි කියලා විතරක් කියන්නේ. මේ දවස්වල ගෙවල් වල මිනිස්සු අර සතුටින් නැති ඔයගොල්ලෝ නැති ඉන්නවා. මේ හිතන්නේ මොකද්ද නැහැ අපි නැති ඉඳලා ගෙදර කට්ටියට මොනවාක් කරගන්න බැරි ඇති උන්ට වතුර බොනකොට යට පැත්තේ වතුර දාගෙන උඩ පැත්තේ වතුර දාගෙන ඉන්නේ නායෙන් වතුර බොන්නේ ඇයි කියන්නේ නානා ප්‍රකාර කල්පනා කරගෙන ඉන්නවා. මොකද මේ Tamange ඒ ශීල ශික්ෂාව පිළිබඳව අව탁සිර කිරීමයි. ඉතින් ඒක ඒ වගේ ඒ වගේ යක්තිදී කැප කරලා මේ අනුමාන ශීලේ පරිවන් දවසක් අසිල් ලකිනවා කියන එක. බුදුමාහාර දැක්කා. ආනි වගේ දැනකට යන්න පවා මේ කර්ම ශාක අනුපලයි අදා ගන්නවනම් කම්මස්සකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිධර්මෝ යං කම්මං පරිස්සාමිති තස දායදෝ මේ භවිෂ්‍යති කියලා කර්මය තමයි දායාද කරගෙන තියෙන්නේ, කර්මය තමයි අපි ඥාතින් කරගෙන තියෙන්නේ. කම්ම බඳු කම්ම පරිසරණ වගේ පිළිකරන තියෙන කර්මය පමණයි. යම් කර්ම පරිස්සාමේදී කල්යාණං පාපකම්ම මම හොඳ හෝ නරකෝ කර්මයක් කරන. ඒ අනුව මට කලවිඳින්න වෙනවා කියන ප්‍රත්‍යක තියේදී මේ ජීවිතය හම්බ වෙච්චේ නෑදෑ පිළිසෝ ජාල පිළිස අල්ලගෙන පුදුමාකාර හෙලෙත් මේ හෙලෙත් ආඩුවක් එහෙම නැත්නම් taxi එකක් තමයි කියන්නේ ඒකෙදී ඉස්සෙල්ලකට එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න සීලය කෙරේ. වෙන වෙන්න වෙන වෙන්න තන වෙන තන වෙන සීලය අරසාවක් ගන්න. නමුත් අපේ හිත ඉද දෙන්නේම නැහැ. හැම ආකාරයෙන්ම নানা ආකාර හේතු වෙන්නේ අවුලක්. අත මේ පිළිසෙට මේ වගේ බණ කියලා බණින්න නරකයි. කොයි විදිහට හරි අටයක් කරගත්ත පිළිසක්. නමුත් මම මේ කල්පනා කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පළවෙනි වශයෙන්ම තමයි සීලයක පිළිපදලා නම් අපි අද උදේ උදේ වගේ නෙවෙයි කියන්නේ තමයි ප්‍රශ්නයක් මතු කරලා දුන්නා කොහොමද මේ සතියක් මේ කරුණාවත් දෙක සංසන්දනය කරන්නේ කියලා. මේ සතිය වැඩි වීම සඳහා පැත්තකටලා මම දැන් මෙතන කියන දැනට අවධානය යොමු කරන මනසකාරය යොමු කරගෙන භාවනා කරන කෙනාට අර ලෝකේ පැවැත්ම සඳහා අවශ්‍ය කරනා වූ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වීම සඳහා අවශ්‍ය කරනා වූ ඒ කර්මාව, මෛත්‍රිය, මුදිතා වගේ දේවල් කොහොමද මේක හිතක මේ දෙක දාන්නේ? මේ දෙක ඉලහරකයි නිහරකයි එකට දාගෙන කරත් බැඳගත්තා වගේ හාන්න හදනවා වගේ නේද කියලා තමයි මේ ලෝකයේ පෙනුම ලෝකයේ තියෙන දර්ශනය එහෙමයි. මොකද ਸਰවඥාන්සේ පැහැදිලිවම සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට තියෙන මිච්ඡා දික්ෂේනා මිච්ඡා දිට්ඨිකස්ස බික්කමේ පුරුෂ පුද්ගලස්ස යම් කිසි මේ ලෝකේ ජීවත් වෙන ආ පුරුෂයෙකුට මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් යංච කාය කර්මං යථා දිට්ඨින් යථා දිට්ඨි සම්පන්න. ඒ මිච්ඡා දිට්ඨි සහිත පුද්ගලයා යම් කාය කර්මයක් කරනවා නම් අපි කියනවා මේ අපි බයි කරන වැඩ කියලා. යම් කාය කර්ම කරනවා නම් යථා දිට්ඨි සම්පත්තා යම් සමාධින්න යම් දෘෂ්ටියක් ඒ කාය කර්මය හරහා ඒ බුද්ධලගේ දෘෂ්ටිය පිටේල බාර ගන්න හොඳට පේනවා. මෙයා වැඩ කරන්නේ මෙන්න මෙවැනි දෘෂ්ටියක් සහිතව. ඒ වගේ මෙයන්ට වචී කන්නම් යථා දිට්ඨි සම්පන්න සමන්නාගත. යම් කිසි වචනයක් කතා කරනකොටම සී බුද්ධිය ඇති කෙනාට කියනවා මෙයා මේ යන්න ආදන් තේල් ගහ ගන්න යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. යංච මනෝ කර්මං යථාගිත්‍ති සම්මත් සම්මත්තං සමාධින්න යන්න මනෝ විකාර මනසේ චේතනාව පහළ වුණා විතක් විචාරය පාරණා ඒ සෑම හිතවිල්ලකම යාගත් අර දික්කියේ ගඳ ඒ දික්කියේ තියෙන ස්වභාවය මොහොදු වෙන පටන් ගන්නවා ඒ විදියට බුදුරජාණන්සේ බුදුහාමරණ මේ පේන හැටි මේ දෘෂ්ටිකේ මෙන් වෙච්ච කෙනාට මේ මා දෘෂ්ටි සාගත පුද්ගලයා කොච්චර වහන්න ඇරුවත් ඇගේ සෑම ක්‍රියාවකම සෑම වචනයකම සෑම හිතවිල්ලකම ඒ දෘෂ්ටියේ ගඟ හෝ සෝද කියලා කියන්නේ ඒක මොහොත වෙන්න පටන් ගන්නවා. ඒක ලෝකන්සේ පොදු නිගමනයටපත් කරනවා එවැනි දෘෂ්ටි සම්පන්න හැම කෙනාම යම් චේතනාවක් යම් ප්‍රණිතියක් යම් ප්‍රාර්ථනාවක් යම් සංස්කාරයක් සකස් කිරීම කරන මේ සෑම දෙයක්ම ඕක අහිතාය අකන්තාය අමනාපාය දුක්ඛාය සංඝාතය. මේ පුද්ගලයාගේ කාන්තිවත් කැමැති නැති දුක් දෙන අමනාප කරන ඵලයක් පිළිදි හේතු වෙනවා. ඉතින් ඒක සකස් කරන්නේ නැතුව අපි කොච්චර මහන්සිලා වැඩ කරාද? අපි කොච්චර ලස්සන වචන කතා කරා අපි කොච්චර අනුගමන සත්‍යයෙන් කල්පනා කරලා වචන හිතවිලි හිතුවත් ඒ එකකින්වත් නම් කවදාවත් හොඳක් නම් වෙන්නේ නැහැ කියලා කොච්චරද දේශනා කරා. අඩු ගානේ හොඳ දිට්ටි පැත්තක දෙවිච්ච අවයි මේ කියන නරක දිට්ටි නැති කිරීම සඳහා මම දැන් මෙතන කියලා එක චිත්තක්ෂණයකට ආවොත් ඒක හැම චිත්තක්ෂණයකම කිසිය දෘෂ්ටියකින් කෙලෙසීමක් නැති. අපි වාඩි වෙලා පරියන්කට ගිහිල්ලා ඒ පරියන්කේ සුවපාසුව සමබරව එහෙම නැත්නම් ලැහැලිච්ච සාලි ස්වරූපයෙන් වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. ඒ වෙනසන් යටි එකට මම දැන් මෙතන කියලා ගත්තොත් ඒ චිත්තක්ෂණේ ওই දෘෂ්ටි වලට ළඟින්න බෑ. එතකොට ඒ චිත්තක්ෂණේ ඉඳන් ආධික යෝගාචර පරියන්කේ ඉන්නකොට කාය කර්ම නැතර කරන්නේ කියලා. පංච කර්මයෙන් කතා නොකර ඉන්නේ. මානසිකාරයක් තියෙනවා නම් මම දැන් මෙතන කියන එක මෙනෙහි කිරීම සඳහා ප්‍රමාණන් තියෙන්නේ ආගේ කාය කර්මයක් නෑ ස්වභාවයෙන් දෙන්නේ වචී කර්මයක් නෑ මනෝ කර්මයක් නෑ ඒ චිත්තක්ෂණය අහිතාය අකරන්තාය අමනාපාය දුක්ඛාය නෑ ඒ චිත්තක්ෂණය කාන්තාය මනාපාය හිතාය සුඛාය වේ ඉති අර මනුෂ්‍යයා ওই මනුස්සයාට කමන්නේ වාඩි වෙලා ඒ වගේ හිත මම දැන් මෙතන කියන ලිග්ගල් තොරට මුට්ටියක් තිබ්බා වගේ එකලස් කර ගන්නව වෙනුවට নানা ප්‍රකාර දේවල් විශ්ේ හිත දුවමින් රූප බලමින් සදාමින් ගඳ බලමින් රස බලමින් පහර ලැබෙමින් ඉන්න වෙලාවක අපි මේ දරුවන් පිළිබඳව, දෙමාපියන් පිළිබඳව, රටේ ලෝකේ ඉන්න අය පිළිබඳව කරුණාවෙන් මම මේ කටයුතු කරන්න කියලා කිව්වට, කර්මාවන්ත වචන කතා කරන්න කියලා කිව්වට, කර්ණාන්ත හිතවිලි ඇති කරගන්නේ කියලා කිව්වට, මේ කොච්චරක් වංචනිකද කියන එක, කොච්චරක් ෂටද කියන එක, කොච්චර මායාවිද කියලා කවුද විනිශ්චය කරන්නේ? තමන්ම කියන්න හදනවනේ මගේ හැම ක්‍රියාවක් ක්‍රියාවක් කර්මාභාරිතයි වචන කරුණා භරිතයි හිතිලි කරුණා භරිතයි කියලා වරාගයන්මයි පේනවිල තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම වංචනික ලක්ෂණයට පෝරක් කරනවා. ගැටේ ඉඳ තියෙනවා. ඉතින් වැටෙනවා කිව්වොත් එහෙම ඒත් මගේ වැරද්දක්. ඒ වගේම ෂටදාව භාවයකට මායාවි භාවයකට ඉඳලා. ඒක දරුවචාන්සේ සඳහන් කරනවා මේ පළවෙනි වශයෙන් මේ සීලයේදී ගන්න කාය කර්ම වචී කර්ම දෙක හෝ හොඳ පැත්තට දාන්න ඉස්සෙල්ලා අඩු ගානේ මධ්‍යස්ථ දැනකට ගන්න. අඩු ගාන උපේක්ෂා දැනකට ගන්න එක අරගෙන ඒක සිද්ධි කරගෙන ඒක වශී කරගෙන එහි ඉඳලා එහි ප්‍රතිඵල ලබනවා කියන එක මම පොඩි කියවලා කරනවා. ඒක අපිට සත්‍යයෙන් කරන්න වෙනවා. ඒ නිසා සීලක පිටලා ආදිවත්තමක තියෙන තපෝසපතාන සීලකෙම පිටිවල යම් කිසි කෙනෙක්ගේ එක චිත්තක්ෂණයක් වාඩි වෙලා මම දැන් මෙතන කියලා කිව්වා නම් පිටියානම් අවබෝධ කරානම් මනස්කාරයේ යෙදෙවන ඒ චිත්තක්ෂණය ඇතිවෙනව මේ සීල ශක්තිය කොච්චරද කියනවා නම් ඒකත් කියලා තුළ යන්න වැඩි මනෝ කර්මය මේ සමාධි විචාරිත තිබුණා කියන නමුත් ඒ වෙලාව ක්‍රියා කරන්නේ කායික ක්‍රියාවක් කරන්නේ නැහැ. වාචික ක්‍රියා පවත්න්නේ නැහැ. ඒක නිසා ප්‍රකාශ වෙන්නේ යාගේ දෘෂ්ටිය ගලුලා වැඩෙන්නේ නැහැ. මල්පල ඉටි මල් පල දැන්නේ නැහැ. ඒක නිසා මේ මනුස්සයාට අහිතාය අමනාය අපකටාය දුක්ඛාය කියන කරුණ නැහැ. අඩු ගානේ හිතාය සුඛාය කන්තාය මනාපාය වෙනුවට මධ්‍යස්ථ චිත්තක්ෂණයක් උපයාගත්තා. මේක විශාල විප්ලවයක්. මේකේ භාවනා ජීවිතේ සංසාර තමයි ජීවිතේ ඉස්ලාම වතාවට දැක්ක දැක්ක දැන දැන දෘෂ්ටිකට අහු වෙන්නේ නැති, කාය කර්ම වාචික කර්මකට අහු වෙන්නේ නැති චිත්තක්ෂණයක් පුතු විදු. ඉතින් මේ චිත්තක්ෂණයේදී චිත්ත නියාමයට අනුව කියනකොට පළවෙනි චිත්තක්ෂණේ තමයි ඉන්නේ මම දැන් මෙතන කියලා ඒ චිත්තක්ෂණයට ආબોධ කරන්න බෑ කියන එක දී ඇති කාරණා. දත්තයක්. යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කියලා ආબોධ කරන්නවත් චිත්තක්ෂණ කීපයක් යන්න ඕනේ. මම දැන් මෙතන ඊගා චිත්තක්ෂණේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි. ගෙදරක් නෙවෙයි වෙන තැනකත් නෙවෙයි. මම වහල පාලේ ඉන්න ඇත් නෙවෙයි. මම දැන් මෙතන. අපි හිතන මෙහෙම මේ ශික්ෂාගාරකෝ සීතලව කායික වාචික ක්‍රියා නතර කරගෙන හිතා නතර කරගෙන මේ ඉන්න වෙලාවේදී ඒ කෙනාට ඒ යෝගාවචරයට ආස්වාද ප්‍රසවාසයේ ඉස්මතුණයි ඉන්දියාකට ඉස්මතුණයි කියලා ඒ එක හුස්මක් ආශාසය ප්‍රසවාසය පිම්බීම හැකිලිම මිනේ කරන චිත්තක්ෂණය පාසා කිසියම් මිත්‍යා දෘෂ්ටියකට නැත්නම් මිත්‍යා දෘෂ්ටියකින් යුක්තව කෙනෙක් විසින් කරන ක්‍රියාවකින් මතුවෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියේ ගඳ සුවඳ එන්නේ ඉඩක් නැහැ. සීල උත්කෘෂ්ඨ විදිහටම රැකෙනවා ඒ විතරක් නෙවෙයි ඉන් ගැඹුරට ගිය ලොකු වෙනසකට ඉඳ ලබා ගන්න. මෙතනදී අපි පළවෙනි වශයෙන්ම කරන්නේ තමයි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි ප්‍රමාණය මැන ගන්න තාම වෙලා හම්බෙලත් නෑ. මේ කච්චානකොත් ස්වාමීන් වහන්සේට බුදුහමර පෙන්වන දන නියම සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ගන්නත් නෑ. ඉස්සල්ලාම අඩිය පාදගත්තා වෙනවා. ජීවිතේ ඉස්සල්ලාම අඩිය පාදගත්තා. දැන් දෘෂ්ටි ප්‍රශ්නේ මම හොඳත් නැති නරකත් නැති මෙතනට ආවා. මේ හිත මේ මම දැන් මෙතන කියන හිත නැත්නම් සතිය කොච්චර වෙලා තමයි පවත්වන්න පුළුවන්ද ඕක තමයි ආධ්‍යාත්මික පිටකොන්ද කියන්නේ. ඕක තමයි ආධ්‍යාත්මික පෞරුෂත්වය කියලා කියන්නේ. ඉතින් ඒකට ආවට පස්සේ බලන්න අපේ පෞරුෂත්වය කොහොමද අපේ පිටකොන්ද කොහොමද එක්ක චිත්තක්ෂණ දෙකක් අත ඉන්න බෑ නේද තමයි. ඉතින් ඒක දකින්නකොටම එහෙම එක තැනක හිත මම දැන් මෙතන තියාගන්න බෑ කියනකොටම ගෝකිච්චා බංගත්තට අයියෝ මම මොච්චර ශිල්ප දක්ෂ දැනගත්තට මට මේකට කිඳ බෑ කියලා ලොකු පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඉතින් මේ ධර්මචර්යාංශයේ මෙන්න මේ පශ්චාත්තාපෙදී නොතබ අනුගාන මේ සංසාරේ එක සැරයක් හරි මේක උත්සාහ කරන්න උනා හරි ලොකු දෙයක් කියලා හැම වෙලාවෙම මේකේ තියෙන සුබේ හොඳ පැත්ත පෙන්නනවා. ඉතින් ආයෙත් කොච්චර කපටේ කරලා කොච්චර අමාරු නමුත් අඩු ගානේ දුවන අශ්වයේ කුඩ අල්කෝල් ගෙඩියක් තිබ්බා වගේ එක චිත්තක්ෂණයක හරි කමන්නේ මම දැන් මෙතන කියන අල්ලා ගන්න පුළුවන් වුණා නම් ඒක සංසාරයටම කරගත්ත වටිනාම හැබැයි වෙනස කියලා තේරුම් ගන්න අදිස්ථාන කරගෙන යනවා අනේ මට තව එක චිත්තක්ෂණ තව එක චිත්තක්ෂණය මේ වර්තමානයේ විකපාත ගන්න. එහෙම නේද ආසල් ප්‍රසවාසය දැනෙනවා නම් එහෙම නැතිනම් දැනෙනවා නම් අනේ මට තව එක පිළිවීමක් තව එක හැකිලීමක් තව ආශ්වාසයක් තව ප්‍රශ්වාසයක් කියලා යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා එතන පුංචි ඉඩක් හදා ගන්නවා. පුංචි දූපතක් හදා ගන්නවා. පුංචි ප්‍රස්ථා පලංචියක් බද ගන්නවා. අර කෙලෝරක් නැතුව ගලන මිත්‍යා දිච්චි. නැත්නම් වැරදි කායික ක්‍රියා, වාචික ක්‍රියා නැද පුංචි තනක් හදා ගන්නවා. ඒක සාමලේශ මාත්‍රයක් වුණා. ඒක තමා විසින් සකස් කර ගන්න ලද්දක් නිසා ඒකේ ලෝකෝත්තර වටිනාකමක් අද අපේ හැම දක්ෂකමක් ලැබ ඥානයක්ම හැම ශිල්පිකීම කරන්නේ තමා විසින් තමන් ඉර තුච්ච කරන එක තමයි. අපිට නිරත විදිහට මේක කරගන්න බැරිනේ ප්‍රථම ඥානය ගන්න බැරිනේ අභිඥා ලබා ගන්න බැරිනේ පළවෙනි මාර්ගඵල ඥානය ලබා ගන්න බැරිුණානේ කියලා අර මේ ලැබිච්ච ඒ චිත්තක්ෂණය ඒකට කියනවා සති මාත්‍රාව කියලා මේ සති මාත්‍රාව තුච්ච කරනවා. තුච්ච කරන වටේ තියෙන කෙලෙස් සමාදන් වෙලා කියනවා අනේ මම භාවනා කරනකොට මට මේ හිතවිලි එනවා. සද්ද එනවනේ, වේදනාව එනවනේ කියලා අර කලාතුරකින් හරි ගන්න පුළුවන් අර මම දැන් මෙතන කියලා චිත්තක්ෂණයට සමාදන්ව වෙනුවට මේ වැරදි කෙලස් පිටිවිලි වේදනා සමාදන් වෙන එක තමයි අපේ ජී පුරුත. ඒක හොඳට මතක තියාගන්න මේ කෙනෙක්වත් මේකෙන් ගැලවිලක් නැහැ. මෙව නමුත් එක්කෙනෙක්වත් දෝෂෙත් නෙවෙයි. මම කියාගත්ත කෙනා විදෝන. සර්වඥාන්සේ ශ්‍රවණාන්තර බුදුරජාණන් වහන්සේ මුංගාශ කියන්නේ කරුණා කරලා ඔය කෙලෙස් සමාදන් වෙන්නේ කරන්න බෑ තුච්චයි එක ආහාරයි එක අසන් මේ අසත්පුරුෂයි අකල්‍යාණ මිත්‍යයි අපන්නිතයි අවුරුදු ගානක් ඉඳලා ගමන එක චිත්තක්ෂණයක් මම සතියින් හිටියා කියලා මේකම සමාදන් වෙනවනම් අපි මේ මේ අනුග්‍රහ කරාවේ තමයි කරන්නේ අනුග්‍රහ ඒ නිසා මේ විදිහට ගත කරලා යම් කිසි කෙනෙකුට එක විනාඩියක් දෙකක් තුනක් හතරක් උත්සාහ කරමින් හෝ ඒ පරියන්කය වමසක්මනක් වමලමක් වශයෙන් කෙනෙක් ඉදින්දා වැඩ කරනකොට තමන් කරන වැඩේ මුළු හදින්ම මුළු හිතින්ම ඒ වැඩේ කරනවා නම් තේරෙන්න පටන් ගන්නන්නේ මේක වළක්වන්න පුළුවන් ග්‍රහයක් නම් ලෝකේ නැහැ කියලා. මේක වළක්වන්න පුළුවන් මාරේකුත් නැහැ. මම මේ චිත්තක්ෂණය මෙතන ඉන්නවා කියලා ගන්න වේ සති මාත්‍රාව හඳුනගුණට පස්සේ ඒක ලෝකේ තියෙන ලොකුම පින්කම කියලා දැනගත්තට පස්සේ ඒකේ තියෙන හැබැයි වෙනස දැනගත්තට පස්සේ කාටද පුළුවන් මම දැන් මෙතන ඉන්නවා කියලා මම දැන අවබෝධ කරගන්න තියෙන ශක්තිය මම අයින් කරන්නේ කිසිම කෙනෙකුට බෑ මොනවායි මනුසාරය අපි ලැබු මනුසාරක භාවය කියන්නේ ඕකයි අපි එකක් නම් මේක උත්සාහ කරන කන්නම් මේක වටනකම දන්න කන්නම් නොකරන පැත්ත කතා කරගෙන. කවදා හරි යෝගාවචරය මේ පරියන්ක ඉඳගෙන මම දැන් මෙතන කියන අල්ලලා දීලා දැන් ආශ්‍රව ප්‍රසවාසය අල්ලලා දීලා පින්දි නැකේ මල්ලලා දීලා සක්මනට යනවා සක්මනේදී බලනවා වම දකුණ බලන ගමන් කුරුල්ලොත් ත්‍යා ගන්නවා තමයි. කුරුල්ලොත් ත්‍යාමනවා තමයි. ඒ පොළවේ තියෙනවත් මට දැනෙනවා තමයි. නැත්නම් ශබ්දත් ඇහෙනවා තමයි. ඒත් ඊයතන මට මේ වම පොළේ වදින බව, දකුණු පොළේ බව වදින බව දැන ගැනීම වළක්වන්න පුළුවන් කාටද කියලා බැලුවොත් මේ සත්‍ය මාත්‍රා මේ තරම්ම බලන්න. ඒක වළක්වන්න පුළුවන් කිසිම කෙලෙසයක් ඔකේ. තියෙන්නේ මොඩකම. ඔකට තමයි මිත්‍යාදිට්ඨිය කියන්නේ. ඒක අවිද්‍යාව කියලා කියන්නේ. වළක්වන්න තියෙන දේවල් ගැන කතා කරගෙන ඉන්නවා කියලා කියන්නේ වළක්වන්න තියෙන දේවල් වලට පොර දාන කෙනෙක් වගේ. එලෙස් වලට සමාදන් වෙනවා කියන එක තමයි. තමයි වම තියෙන ගමන් මේ වම වදින බව ඒකට ඒ දැනගන්න කවුරුකට බාධා කරන්න පුළුවන් මොන බලවේගයකට බාධා කරන්න මොන චෛතසිකයකට බාධා කරන්න පුළුවන් කිසිම දෙයක් ඉදින්දා ජීවිතේ වැඩ කරන ගමන් අම්මා මැරිලා වෙන්න පුළුවන් දරුවා මැරිලා වෙන්න පුළුවන් වස්තු ගිනි අරගෙන වෙන්න පුළුවන් නමුත් ඒක වැඩි කරන වෙලාවදී ඒක දැනගන්න පුළුවන් ශක්තිය ඒක අම්මා මැරුණට අප්පා මැරුණට දරුවා විනාශ වුණාට වස්තු විනාශ වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩි නිදර්ශනයකට බලන්න පටාචාරාවට වෙච්චිදී. ලස්සන කුලකාන්තාවක්. ඒක මේ කරුවත් එක පැනලා ගියා. ඊට ගිය දන ආදර රජ මාලිගාව සැදෙනවා. ඉහිල්ල කලින් දරුව හම්බ වෙනකොට දෙමාපියන්ගේ ගැටියක් තියෙනවා පරක්ටි ගියාට කියාගෙන බැන්නට දරුවක් හම්බලා ගෙදෙච්ච කෙනෙකුට අම්මලාගේ තියෙනවා. තාත්තයි කෝකෙදත් තාමවර කෙල්ල ගෙට ගන්න ගැටියක්. ඒක පටලගන්න කල්පනා කරලා හිතුවා මම මේක ඈතට දුක් විඳිනවට වැඩිය ගිහිල්ලා අම්මට තාත්තට මේ දරුවා හම්බ වෙන වෙලාවදී බොහොම දුක්ඛිත තත්ත්වෙ යන්නේ බඩදරුවක් දරු බඩක් කරගෙන ගියාම අම්මා අනුකම්පා කරලා කියලා දරු බඩ තියෙද්දී යන්න තමයි දැනෙන්නේ. ඒතර ස්වාම පුරුෂයාට කවදාකවත් ගමන් වේදන් සපයන තරම් ප්‍රේමක් ආදායමක් තිබුණේ නැහැ හැමදාම තමා කරා. අන්තිමට දරුවා කටේ තියාගෙන තමයි ගියේ යනකොට මගදී වැටුණා. ඒ ගෑණික ප්‍රයෝගය හරියන්නේ නැහැ නේද කියලා. ඊට දෙවෙනි දරුවාවත් ඒ වෙලාවේ මට කරා කිව්වා. අපි අම්මගේ තාත්ති ගන්න කපා ලබා ගත්ත මේ විශාල වෙනසක් වෙනවා අපිට. ඒක යම් කිසි අරමංශ අර වගේ ප්‍රමාණ කරා. ප්‍රමාණ කරන දෙලා ඉදා මගේදී දරුවා වැටුණා. ඒ තියෙද්දි කමන්නේ අම්මා තාත්තා දකින්න යනකොට කියනකොට මම විශාල වර්ෂාවක් එන්න මතක් කරා. මේ ප්‍රසූත කරපු ගමන් දරුවා අම්මත් ඉන්නේ විලිරුදාවේ වරෙච්ච ගමන් අර පුරුෂයා මේ කාලේ ධාර වශයෙන් කලබල වෙලා ගියා මේ අතුපලක් අත්හලවගේ. ඒ මනුස්සයා ඒ පීඩි නාගේ කාලා ඒ උඹවට නැටවෙනවා. දැන් මේ අම්මන්ට මොනවක් කරන්න දෙයක් නැහැ නේද දරුවේ. උකුලේ තියාගෙන අනිත් දරුවෝ ළඟ තියාගෙන රැවැස්සේ මුළු රෑම ගත කරලා පාන්දර ළඟ ගිහින් බලන්න අනේ මේ වගේ මැරලා නිල් පාට වෙනවා. අමන්නේ මේ විතර වැඩ කරු මෙහෙ කරුවානේ ඕක නැති උනට කමන්නේ නැහැ. මම අම්මා ළඟට ගියොත් දරුවෝ දෙන්නත් එක්ක හානියයි කියලා යනකොට දඬු දාලා. දරුවෝ දෙන්නෙක් මේ විලිමුදාව ඉවරෙච්ච ගමන් දරුවෝ වදපු ගමන් මට ගන්න බැරි නිසා ලොකු කමේ පැත්තෙන් ගිහලා පොඩි එකක් යන්නේ යටට. කියලා මගට එනකොට අර කිරිකට දරුවා දැකපු පියාපොස්සේ මාසදල්ක ගහනවා. ඒකට අප්පුඩි ගැවුවා විජහාට අර තියා කුසල වන්නේ. ඒකට මෙයාට කේකේ දරුවා කිව්වා අම්ම මට කතා කරන්න තමයි කියලා ඌ අතට බෑ. මේ පැත්තෙන් තියා කුසාර දරුවා ගියා. ඉන්න වතුර මැද ඉන්න මේ ගෑණිට මේ දකින්න දේවල් දකින්න වඩපුවම නෙකේ. දුක දන්නේ. ඉතින් දිගටම එතන එළියට ගිය ගමන් මෙයාට පේනවා පියා කුස වහනවා. අප්පුඩි ගහ ගහ යන්නේ. මේ පැත්තෙන් පේනවා දරුවා වතුර පයින් යනවා. එපා පුතේ පණින්න එපා කියලා ගහ ගහනවා. ඉතින් මගට යනකොට මේවා බාගෙට විශ්කුන. මුඛා තප්පුඩි ගල කෑ ගන්නවා චිචි චිකිලේ. දරුවෙකුට කතා කරනවා පණින්න එපා කියලා. ගිහිල්ලා හරබල බැලුවා මම මෙච්චර කාලෙකින් ගෙදරකට ගියේ නෑ. අපාර සිටු මෙතන කොහොමද අයියෝ ඊයලා රැස්සට කඩන්න වටවනේ. මහ දෙන්නත් නැත්නම් අයියත් වටවනේ. ඒකල වෙනවට දුන් දාන්න ඒ චිතකේ තමයි කියන්නේ. ඒකට තිබිච්ච ඩබල් වෙනවනේ. ඉතින් හැමතැනම ඇවිල්ලා රෙදි කඩාගෙන දඟලනකොට විතරක් මිනිස්සු කිව්වා නංගි අවතන වෙදෙක් ඉන්නවා ඵලයක් කියලා. එහෙනම් බෝ පෙරගන්න පුළුවන් කෙනෙක් කියලා. ඊම සැතර ගෙහිතලා කෙරුවද නැත්නම් උසුළු උසුළු කරාර කොහොමද නැහැ. ඉක්මනට හිතන්න මේ වගේ බණ කිව්ව කෙනෙකුට මේ දරුව දිනෙක වඩපු ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක්. දරුව දිනෙක වඩන වයසේ ගෑනු කෙනෙක් එළුවැල්ලෙන් අර සභාවකට පැමිණෙනවා. ඉතින් මෙතන ඉන්න උපාසක මහත්තුරු බාලකම්මට හොඳටම තරහයනික සාධාරණයි මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන මේ මනක් දේශනා කරමින් ඉඳලා අර දෙලවැඩි අම්මන්ඩ කෙනෙක් හදාන්න වදිනවා කුසෝ ඉලවෙලව පොඩි දරුවට කතා කරගෙන. මොකද බුදු දනන්ස් කිව්වේ නංගි සීයේ ලෝකයි කියලා. දරුවෝ දෙන්න මැරුණා, මිනිහා මැරුණා, අම්මා තාත්තා මැරුණා, අයියා මැරුණා සීයේ ලවන්න බාධා වුණේ නැහැ. අපි විකල කිව්වේ නංගි සීලව ගැන කිව්වා. අපි සීලවන්න නිස්සග්මණයට යන්න ඕන අපිට. අටසිල් සමාදන් වෙන්න ඕන. කහින් නැතුව ඉන්න ඕනේ අපිට. මැස්ස නැති වෙන්න ඕනේ අපිට. ශබ්ද නැති වෙන්න ඕනේ අපිට. මොකද මේ සීලව ගන්න. ඔය පාඩේ දරට මොනක්වත් තිබුණේ නැහැ. ඔය ඔය ඔක්කොම කංකරක් කළාසේ බුදුහාම කියන්නේ අන්නේ සීලව ගන්න බුදුහාම දන්නවා. ඔය මොනම දෙයකින්වත් සීය කඩන්න බෑ කියන. මොකද උන්වහන්සේ අදහන්නේ ඇත්ත විතරයි. කෙලස් නෙවෙයි අදහන්නේ. අදාගහට ඒ ගණන්ම සීය ලැබුවා. බයලජ්ජාව පිළිගියා ළඟ ඉන්න පුරුෂයෙක් උතුරු සල්ව දුන්නා. විවිවා ගත්තා. පණ කිව්වා. ඒ ධර්ම සභාවේදීම සෝවන්නා කියන කාකේකට කිව්වා. ඉතින් ඒක නිසා සමාධිච්ඡය ඇති කියන යන ගමනේදී මේ එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන මේ සතිය කියනවා නම් ඒක තමයි ආසන්න කාරණාව ඥානෙ පහළ වෙනවා. බුද්ධිය පහළ වෙනවා. එහෙම නැත්නම් සම්පජඤ්ඤය පහළ වෙනවා. ඉතින් ඒක අපි තාමත්ව පරිශනාකාර තත්ත්වයක් කරදී ශබ්ද ඇහෙන්නේ නැතුව වේදනාව එන්නේ නැතුව ඇත්තට වහගෙන භාවනා මධ්‍යස්ථාන කියන පරිශනාකාරය ඇතුළේ කියලා මේක පුරුදු කරාට පස්සේ යම් යම් වෙනස්කම් සහිතව නැත්නම් අච්චරව පාසුකම් නැතුව විකල්ප සාධක කීපයක් දුර්වල කීටි කරන සතිය තමයි අපි සක්මන කියන්නේ. ඒකේ සුන්දර මතක කියන්නේ එක පයක් බිම කියනකොට ඒ දැනෙන දැනුම දන්නවනම් දවල් කතා කරා වගේ ඒ ඩාට කොහොමද ඉපදිච්චේ මං යම් හතක් උඩ ඇවිද්දා වගේ එක පියවරක් ඉන්න තියෙන බව දන්නවනම් මේක නිවන වගේම සලකන්න. ඒ චිත්තක්ෂණේ සතිය මිච්ඡා දිට්ඨිය නැති බව හරකා. ඒ ඒ චිත්තක්ෂණයේ වැරදි කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම මොනවාක්වත් නැහැ කරන දේ බුදු හදින්ම සීල සීලක් ඉතිවදා කරනවා. ඊට පස්සේ අපේ දෙන පූර්ණ අදිෂ්ඨානය එහෙම නැත්නම් යදවම මනසිකාරය මොකද විගාපියවලදී තරවාගම අල්ලගන්න ලැබෙනවා. එහෙම නැහැනේ අපි කුරුල්ලෙක් කියමන දැක්කනේ. සත්‍යයක් තමයි. ඒක දඩුවානේ මම දැන් කාය විඥානයේ පොළවේ කියන හදන හිත වෙනුවට දැන් මට චක්කු විඥානයේ පහළ වෙලා රූපයක් එනවා. ඒකට සෝත විඥානයේ හිත ගිහලා සත්‍යයක් ඇහෙනවා මේ දේ දන්නවනම් ඇත්තටම වම කියලා දකුණ කියනවට වැඩිය ලොකු දක්ෂකමක් ඕනේ මම දැන් සක්මන් කරගෙන මනස දැන් රූප දකින්නවා. සක්මන් කරගෙන දැන් ශබ්ද අහනවා කියලා මේ වෙනස වෙනකොටම අල්ලගන්න පුළුවන් නම් විශාල දක්ෂකමක් හොඳට තියෙනවා. නමුත් නැවතත් අවධානය කරනවා මේ දක්ෂකම. ඒ කියන්නේ තමයි තියෙන ඒකට කියන ප්‍රභාවය කියලා. ඒ හැකියාව නැති කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැති බව කවදා හරි තේරුම් ගත්තට පස්සේ තමයි යෝගාවචරය කියලා කියන්නේ. දැන් අරක නිසා බෑ මේක නිසා බෑ කියන කන් කියන තා යෝගාවචරය කියනම තමයි ගැලපෙන්නේ. ඒසම යෝගාවචර වෙන්න උත්සාහ කරනවා. යෝගාවචර වෙන්න උත්සාහ කරන බාධායි ඒක. දාපුවාම එක එකන එක එක මට්ටම් වලට ඔලුව උස්සනවා. ඔලුව උස්සන උස්සන තේරුම් ගන්න මේක තමයි මේ සම්මා දිට්ඨියට එනවා කියලා කියන්නේ. ඒකට දුක අවබෝධ කරනවා කියලා කියන්නේ මේ කොච්චර කාබාධක මාර්ග උදුරු ආව ඒක ඒ වශයෙන් තේරුම් අර ගැනීමම සතියක්. එවැනි සතියක් පිළිwidetildeම සඳහා බාධකයක් මේ ලෝකේ තියෙනවා නම් කියන්නේ මිච්ඡා දිට්ඨිය පමණයි. අවිද්‍යාව පමණයි. අපි ගම්පලල් කියන තකදිරුකෝ මෝඩකම. ඒ තකදිරුකෝ මෝඩකම තියෙනවා නම් ඒකට බේතුත් නැහැ කියලා අපේ පැත්තේ කියනවා. ඒ වෙනුවට ගන්නා විචේ බෙහෙනවා කියලා කියන්නේ ඕන කෙනෙක් ඕනේ කරදරයක් මට කරපන් ඒ කොච්චර කරදර කරා අඩු ගන්න එක චිත්තක්ෂණයක්. මේ කරදර නැද අර පටාචාරයට සිදිත් නැතුව සතිය පිටවන්න පුළුවන් වගේ මට බැරිද මම දැන් ඉන්නේ දුකේ බව තේරුම් ගන්න. මම දැන් ඉන්නේ සැපේ බව තේරුම් ගන්න. මම දැන් ඉන්නේ මනාපේ බව තේරුම් ගන්න. මමනාගේ අමනාප බව තේරුම් ගන්න පුළුවන් නම් අපි මනාපමනාපද ගැන නෙවෙයි විනිශ්චය කරන්න යන්නේ මනාපමනාප බව තමනාපමනාප බව දන්නවනම් මේකට සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් කම්මසපදා ඥාන සම්මාදිට්ඨිය පටන් අරගෙන යම් කිසි කෙනෙක් තමන්ගේ කය වචන දෙක කීකරු කර ගන්න පුළුවන්. කය වචන දෙක පිළිබඳව කීකරු වුණොත් ආණ්ඩුමට්ටු කරගන්න බැරි වුණොත් එහෙම නැත්නම් කියනවා නම් ඉක්ම ගන්න බැරි වුණොත් දුර මතක තියාගෙන කරන සෑම ක්‍රියාවකින්ම සෑම වචනයකින්ම සෑම හිතවිල්ලකින්ම සත්පුරුෂයාට පේනවා මෙයාට යන්නේ කෙල් ගා ගන්නද පොල් ගා ගන්නද මේ යන්නේ සස්වද දිට්ඨිය දිගේද මේ යන්නේ නිශ්චය දිට්ඨිය දිගේ විතර Tamanට පේන්නේ නැති වෙන ඉඳී තියෙනවා මොකද හේතුව Taman මේ හිතවිලි වලින් වායලාගෙන ඉන්න නිසා දෘෂ්ටියේ යටපත් වෙලා තියෙනවා බාහිරින් මේ කෙනාට පේන එතකොට වෙන්නේ මොකද්ද? පටලවිය යුතු ඇතිලා කර්ම වට, ක්ලේශ වට, විපාක වට වශයෙන් දියසලියකට අහු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ තමයි අවශ්‍ය කරන සීමිත ප්‍රමාණය තුල කාය කර්ම වාචික කර්ම පවත්වමින් යම් කිසි කෙනෙක්ගේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය දිනු කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාට ප්‍රධාන වශයෙන්ම පිළිගන්න වෙන එක මූල ධර්මයක් තමයි අපිට තියෙන එකම වගකීම වගවීම තමයි පාපයෙන් වෙන්නේ. අවාදනාට වගේ ආගමද පින් කිරීම කියන එකක් උගන්වලා තියෙනවා. බුදුජානනාංශයේ භාවනා යෝගාවචර දීලා තියෙන පළවෙනි උපදේශය තමයි සම්බපාරසා කරන පවෙන් වැළකීම. ඇත්තට පවෙන් වැළකීම විතර පිනක් ලෝකෙම නැහැ. නමුත් මේ කම්මසගත ඥාන සම්මාදීත්‍යයේ ਸਰවඥ දෙවියන් කියනවා සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛන්ති. එක සම්මාදිට්ඨියක් තියෙන ආශ්‍රව සහිත පුණ්‍ය භාගයට වෙනවා පිටපතට වෙනවා. ඒ වගේම සංසාර සංසාරට අවශ්‍ය කරනා වූ සංසාර සැප සම්පatti ලබා දෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. මෙන්න මෙතන මේ කියන පුණ්‍ය කියන වචන තමයි කින කියන වචනය අපි මේ කරන්න හදන සම්ප්‍රපාරක්ෂා කරන කියන එකත් එක්ක ගලපලා බලනකොට කියන්න තියෙන්නේ මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ සතිය පිටවන්න පටන් අරගත්තට පස්සේ කල්යාණ මිත්‍රව දකින්න හම්බුනාට පස්සේ හොඳට බණ ඇහුණාට පස්සේ Tamanta අනන්ත අප්‍රමාණ අවස්ථාවල් හම්බ වෙනවා මේට වඩා හොඳින් මේ කිරීමේ හැකියාව. කර්ණාටක පක්කට ගිහිල්ලා ඒ වාක්‍යනාට සුද්ධ කරනවා. අපි සාමාන්‍ය ඉදිරිදා ජීවිතේ ඉන්නකොට අපේ දෙන ප්‍රධාන ප්‍රශ්න තමයි හොඳ නරක දෙකෙන් හොඳ තෝරන්නේ. ඒ තරම්ම ලෝකේ නරක නිසා. විශාල සටනක් කරන්න ඕන අපිට හොඳ පැත්තේ ඉඳලා. දැන් මේ පිරිස ඇවිල්ලා තියෙන්නේ එහෙම හොඳක් අත්දකලා ඒක සාක්ෂාත් කරගන්න. දැන් භාවනාදීනේ මොකද්ද මේ පිරිසට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනවා දැන් අමාරුවෙන් රැකගෙන මෙතෙන්ට ගෙනාපු හොඳ පැත්ත ගන්නවාද එනත වඩා හොඳ පැත්තට හොඳ පාවා දීලා වඩා හොඳ පැත්තට යනවා. මේ හොඳින් වඩා හොඳ තෝරගෙන පුණ්‍ය කියන වචනේ තියෙන අර්ථය. භාවනා කරනකොට එන්නේ එන්න ප්‍රස්තාවල් වෙනවා. ඍජු මාර්ග චපල වංචනික ඡටගති වෙනුවට ඍජු මාර්ග අනන්ත අප්‍රමාණ කරගෙන මේ හැම අවස්ථාවකදීම පුණ්‍ය කියලා කියන විදිහට වඩා හොඳ අවස්ථාවක් එනකොට ඒ හරහා ඒක ක්‍රියාත්මක කරන පටන් අර ගන්නවා නම් දෘෂ්ටි ඍජු වෙනවා කියලා කියනවා. මෙතන දික්චිච්චු කම්මතා කියලා ඥානයක් සඳහන් කරලා තියෙනවා. තමයි දෘෂ්ටි ඍජු වෙනවා. වටවලල්ල යන ගමන් වෙනකොට ඍතු පෙතක තමන් කරගන්න පුළුවන්. ඒක කුසලතා කියලා කියනවා. මේ පුණ්‍ය කියන වචනයට සමාන අර්ථයක් තමයි කුසලතාරි කුසලතාරි කියන්නේ හොඳත් වඩා හොඳත් දෙක ඉදිරිපත් කරනාට පස්සේ වඩා හොඳේ නාමයෙන් හොඳ ඉලදානක මානි ක්‍රමේ උඹා අපිට. ඒ නිසා අපි දෘෂ්ටි පටලයි. මොකද මේ හොඳ වෙලා තියෙන ගොඩාක් නරක නරක ආවරිල ඒ ශාපි හොඳේ ගැලිලා ඉන්නේ. හොඳේ ඇලිලා ඉන්නේ අපිට වඩා හොඳ පේන්නේ වඩා හොඳට ඇහැ අන්ධබන්ද වෙලා තියෙනවා. ඒක නිසා මේක තවත් විදිහට අර්ථකථන දෙනවා නම් හොඳ දෙයක් තමයි අනුන්ට උදව් කරන එක. හොඳ දෙයක් තමයි අනුන්ගේ සුභ සිද්ධිය සලකන එක. නැත්නම් අපි මේ කියන සමන කින්කම් හොඳ නරක නරක දේවල් හොඳ දේවල්. නමුත් ඒක කිතු උක්‍රම කුසලයේ තමයි මේ මොහොත එළඹ සිටි සිට. ඒ නිසා මේ සියලු දේ බහාට බල එක චිත්තක්ෂණයක් දවසකට මම දැන් මෙතන කියන ගන්න පුළුවන් නම් ඒක මතක තියාගන්න සංසාරෙට මේ දවසට මේ ජීවිතේට කරන උත්තම කුසලයේ. ඉතින් අපිට පුළුවන් නම් මේ වඩා හොඳ දේ චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය වශයෙන්. තප්පර දෙක තුන හතර පහ හය වශයෙන්. විනාඩි දෙක තුන හතර පහ හය වශයෙන්. පැය එක දෙක තුන හතර පහ හය වශයෙන් කරන්නේ ඉතින් ඒකටත් මේ ගත වෙලා ඉන්නේ. හඳුනා දුන්නට පස්සේ ඒක මේ ඉඳගෙන ඉන්න බව දැනගතියි. හෝ ආශාසයෙන් කොට ආශාසය දැනගතියි. හෝ ප්‍රසවාසයෙන් ප්‍රසවාසය දැනගතියි. හෝ එනකම් පිම්බි නැතිම දාන වශයෙන් හෝ සක්මන් කරනවා වම දකුණු දාන වශයෙන් හෝ එහෙම නැත්නම් එදිනදා ජීවිතේ වැසිලි කැසිලි කරනකොට හෝ මම දැන් වැසිලි කරනවා මම දැන් කැසිලි කරනවා කියන එක දන්නවනේ ඒක වඩා හොඳ අවස්ථාවක් මේකයි අපිට ජීවු කර ගන්න තියෙන්නේ මේකටයි දෘෂ්ටි පහළ වෙන්න ඕනේ මේක ශාස්ත්‍ර ආශ්‍රව තමයි සහිතයි පුණ්‍ය භාග්‍ය වෙනවා වෙනකට වැඩිය මේ ගැන ආගයක් ආඩම්බරයක් කරන කොච්චරද කියනවනම් එහෙම ආගිය ආඩම්බරය කරන පිරිසක් එක්ක ඉඳලාවත් ලොකු දෙයක්. ඒකට උතුරු ඉඳලා මැරුණත් කමන්නේ නැහැ කියලා හිතේ. ඒ වගේ මෙතන ඒ වගේ බණක් කියන වෙලාවේදී බුදුහාමුදුරෝ මේ බණ අහන එක ওই ලෝකේ තියෙන මොනම දක්ෂ දේශනෙක් අහකට වැඩි කීලයකට අනුග්‍රහ කරන්න පටන් අර ගන්නකොට අපි මේකට ක්‍රමසා විදි පුරුදු වෙනවා. අපි මේකේ පුදුම ගැම්මක් ගන්නවා. ගන්න ගන්න ගන්න ඒ චප්පල ගති වංක ගනි චන්ද්‍ර වංකයක් වගේ ගෝමුත්‍ර වංකයක් වගේ කියන එක වෙනුවට ඍජු පෙත ඒ ඍජු පෙත පාදයන් පටන් අරගත්ත පස්සේ මේකට කට ඇරලා කියන්න පුළුවන් කුසලතාවය කට ඇරලා කියන්න පුණ්‍ය කියන්නේ මේ කුසලතාවය මේක සඳහා ප්‍රස්තාවල අනන්තයි අප්‍රමාණ නමුත් අපේ කියන මේ මොකද්ද ඒ සම්ප්‍රදාන කුල ගතියකට වඩා හොඳ පාවාදී අපි හොඳ අල්ලන්න උත්සාහ කරනවා. ඒක චපලයි. මේක වංචනිකයි. මේක ෂටයි. මේක මායයි. හැම වචනකින් මේක පේන්නේ. හැම ක්‍රියාවකින් මේක පේන්නේ. හැම හිතවිල්ලකම මේක පේන්නේ. ඒක වටහා ගන්න බෑ. තමන්ගේ හිත මෙච්චර ඍතු මාවතකදී චටි ක්‍රමයකදී වටවලල් යන්න හදන එක අර කොතර වහන්න නැදුවත් බෑ. ඒ නිසා අපිට හොඳට වෙලා තියෙන කල්යාණ මිත්‍රයන් අතර මේක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. මගේ හිතේ මේ මේම සපලකට කියනවා. නමුත් බුදුහාමෝ කියලා කියන එක මට දැන් මේ සම්මා දිට්ඨිය කියන එක මට දැන් ටික ටික තේරෙන නිසා මේ මගේ එහෙම දෙයක් කියනවා නේ කරනවා කරලා මට දෙන්න දෙන්නේ. මම හැකි ශක්ති ප්‍රමාණය මේ සම්මා දිට්ඨිය නිදු කරගන්න වැඩේට යන්න හදන්නේ. නමුත් මගේ කෙලස් ගැතියට ආශ්‍රව ගැතියකට පරණ පුදුට ඇදෙනවා කියන අපි අපි ප්‍රකාශ කරගන්නවා. අපි අපි ගිවිස ගන්නවා. අපි කියන පවරනවා. කවදාකවත් හිතන්න එපා සිල්ගත් නැති බණ බහට පෙළඹිච්ච නැති පිරිසක් එක්ක මේ පැවරුම අපට කරවනවා. ඒකසු ගණන් ගන්න අපි නෝන්ජලයි කියන්නේ. ඒකසු ගණන් ගන්න අපි මොකද්දෝ පැටලිච්ච කෙනෙක් කියන්නේ. මොකද ඒකසු කරන්නේ එකිනෙකා පරයා ගමන් කරන තරඟකාරී ජීවිතයක් ගත කරන මොකද මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න අපි හැම කෙනාම තව කෙනෙකුට කන්නඩියක් වෙලා අනිත් කෙනා මාර්ගයෙන් තමන්ගේ එක දැනගෙන තමන්ගේ එක්කලේශේ මතුවෙනු වසන් ගන්න යන්න එපා. ඒ අවබෝධ කරගන්න ඕනේ මං කියන්නේ මොකෙද්ද? මම ඉන්නේ මේ සාර්ථක දිට්ඨිය පැත්තේද, උච්චේල දිට්ඨිය පැත්තේද, කොයි අතරද මේ කෙලේශයන් කියලා අවබෝධ කරගන්න ගන්න උත්සාහය විශේෂයෙන්ම යෝගාවචරයට තේරෙන පටන් ගන්න මේ කමසගත ඥාන සම්මාදිට්ඨිය අවස්ථාව නෙවෙයි සමත සම්මාදිට්ඨිය අවස්ථාව නෙවෙයි විපස්සනා සම්මාදිට්ඨිය අවස්ථාව. විපස්සනාට යනකොට Taman කන්නි ක්‍රම Taman දිහා බලන්නේ අනුන් බලන වශයෙන්. මේක කියන වැරදි වසන් ගන්න නෙවෙයි උත්සාහ කරන්නේ වැරදි මතුවෙන ක්‍රමයට අරගෙන තවත් කල්යාණ මිත්‍රෙක්ගේ වාංගු කරලා ඒ වැරදි වල කියනවා ගතියක් එලි කරන්න එලි කරන්න දුර්වල. වසන් ගන්න වසන් ගන්න බැරි. අතාරකට වේදිතෝ වික්ක වේ ධම්ම විනියෝ විවටෝ විරෝචින පරිච්ඡන්නෝ කියලා ධර්මතනසික දේශනා කරනවා. මානවී සර්වතනසේ දේශනා කරන මේ ධර්ම විදිය මතු එලි කරන්න එලි කරන්න බලන්න. වහන්න බෑ. ඒ ශාකලක දින කෙලස් වේවා සත්‍යම දක්ෂකම් වේවා කල්‍යාණ මිත්‍යයන් අතර විවෘත කරනකොට විවෘත කරනකොට පුදුමාකාර බැදලිල්ලක් මේ භාවයේ අපි ඉල්ලන කල්යාණ මිත්‍රයා නැත්නම් අපේ දිහාට කන්නාන්ද ගන්නදී අභ්‍යන්තර වශයෙන් කරන චෛතසිකේ තමයි සත්‍ය කියන්නේ. සත්‍ය හැම වෙලාවෙම පක්ෂග්‍රාහීත්වයෙන් තොරව පූර්ණ නිගමනයෙන් තොරව ඇත්ත ඇති ඇති පෙන්වීමට උදව් කරනවා. සත්‍යමත්ව ඉන්න ඉන්න ඉන්න ඉන්න තමයි තමන්ගේ චරිත සාධකයේ තමන්ටම ලියා ගන්න පුළුවන් තරමට ගෝදෙනේ බයයි කියලා. ගෝදෙනේ බය තමන්ගේ ප්‍රകൃතිය දකින්න. නමුත් ප්‍රകൃති දැකේ නැත්නම් වෙන්නේ අපි මේ පාපේට ඡන්දේ දීලා පාපේ පැත්තට උදව් කරනවා. ප්‍රകൃතිය තමයි අපිට මතු කර ගන්න ඕන නමුත් ප්‍රകൃතිය ඉතර ගන්න තරම් හොඳ දෙයක් නැහැ කියන එක. මොකද සංඛාරය දිගේ ගෙනාවු ආශ්‍රව ධර්ම ටිකක් මේකේ තියෙන්නේ. අනුශේ ධර්ම ටිකක් තියෙන්නේ. හත් අවුරුද්දක් විතර පරණ වෙච්ච වැස්පිලිවලක් වගේ. කොච්චර අසුචියක් කරුවත් කොච්චර ඔබ හොදවත් ඔක ලිඩක් පාවට වතුර ලිඩක් පාවටපත් කරන්න බෑ. ඉතින් මේක එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. අද්දහිය නිසා වෙච්ච දෙයක්. නමුත් සතියෙන් තමයි තමන්ගේ තියෙන ප්‍රමාණ ප්‍රමාණක දරන්න පුළුවන් ශක්තිය නිසා බුදුආකාර පෞරුෂත්වයක් ඕනේ. පුදුමාකාර සත්‍යයට මුහුණ දෙන ගැටයක් ඕනේ පුදුමාකාර විදිහට කරාගෙන නැති ගැටයක් ඕනේ මේ සත්‍ය මාත්‍රාව චිත්තක්ෂර දෙක තුනක් පවත්තා. තත්තර දෙක තුනක් පවත්තා. විඥාන දෙක තුනක් පවත්තා. ආනික් කරගෙන කරගෙන යනකොට අර මුලින් කියාවෙත නැවත කියනවා තමන්ටම තමන්ගේ සිදුවෙනා වූ මේ දෘෂ්ටි ඍජු වීම දැක ගන්න මට්ටමට යන්න ගොඩාක් කලින් මුල්ද ගැට කරන්නේ වතක් කරනවා. යුතුයකමක් ඉෂ්ට කරනවා. සද්ධාවෙන් කරන දෙයක් විදියට. එහෙම නැත්නම් නිසකව බුදුජානන වහන්සේ මේක අපිට කියලා දුන්නේ කියලා කරන කරන යනකොට තමයි අපිට කවදා හරි මේ මේ හරහා සෑහෙන දුරට දෘෂ්ටි ඍජුවීමක් වෙන බව තේරුම් ගන්න පුළුවන්. මම මේ යුනිවර්සිටි කියන කාලේ හැම වඩාදයි හැම සෙනසුරා ඉද තමයි ධර්ම සාකච්ඡා. එක දවසක පැයක් වාඩිනේ එක දවසක ධර්ම සාකච්ඡා කරනවා. මොකද්ද දෙයකට මට ඒකට පුදුම අබ්බැහියක් වෙන්න පටන් ගත්තා මොන වැඩ කෙරුවේ නැතත් මම යන්න පටන් ගත්තා. මට අවුරුදු තුනකට පස්සේ ඒකට මම ගොඩාක් සම්බන්ධ වෙච්ච මගේ මිත්‍රේ, කල්යාණ මිත්‍රේ. ඒකට සම්බන්ධ වෙච්ච නැති නිසා මම නොයන්න තීරුණා. ලිංගතුකම නැති නිසා. ඉතින් කල්පනා මාත්‍රික වෙලා මම යවුවා මේ අසවල ගියා නේද කියලා. කොයි දැන් කියලා මම දන්නේ නැහැ මේක කියලා තමයි මේ සාකච්ඡාව. එයා දන්නේ නැහැ. ඉක්මනට වගේ මට කියුණා මම ඊට පස්සේ එන්නේ නැහැ කියලා. අර මංසගේ ඕනෙක පාරකට ගිහිල්ලා ඇයි එහෙම කරන්නේ කියලා. මම තමයි ඒ අසවල නිසා තමයි ඒ කල්යන නිසා තමයි මම මේක ගියේ ආනටි සැකේ. එහෙම කරන්න එපා. අපි මේ අවුරුදු තුන ගියාම බලන්න හිටියේ කියලා කිව්වා. අපි ළඟ හිටපු තරුණ මේකනා ඔයා මේ අවුරුදු තුන ඇතුළත ඔයාගේ ජීවුණුව හිතාගන්න බැරි කියලා. අපි නිතර කතා කරුවා කියලා. තේරුම් නැති කියලා. කොහොමද මුන්නම දෙයක්වත් මට තේරෙන්නේ මට තේරෙන්නේ ඉදා තාලෙමයි මම කිසිම වෙනසක් මට පේන්නේ නෑ නෑ පිටේ ඉඳලා බලනකොටයි ඒක තේරෙන්නේ ඒක නිසා ඒ ආලුව නැතුනම කවන්න ඒ චාරිත්‍ර විතර කරගන්න. ඉතින් මම කල්පනා කරනකොට එහෙම ඇත්තටම ඒකින විදිය වෙනසක් වෙලා තියෙන කියලා කාම තේරෙන්නේ. දෙකක් තේරෙනවා ඒ ඒ සංසදේට ඒ මිත්‍රත්වයට ඒ ඇසුරට යන්න කැමැත්තක් තියෙනවා. එනේ දාන කොයි දේ තිබුණත් ඒකට යනවා. සාහිත්‍යාන කරන්නේ ඒක විතරයි. ඒක කියන්නේ තේරෙන්න තිබුණේ නැහැ. මොකද ඒ මුදල පස්සා කරන පස්සේ අපි බුදුමාකාර විදිහට මේ දිහා බලන විදිහ නිත්පතා එන නිසා මේකෙන් වැඩ ගන්නවා. ඒ නිසා ඒ අත්ොත් උනන්දු නාලු නිත්පතා මේක කරන්න මොකද කවුරු හරි එක්කෙනෙක් හරි වැඩ ගන්නවා. ඒ නිසා තමන්ද තමන්ගේ දෘෂ්ටි ඍජුවීම දැක ගන්න ගොඩාක් අල්ලන. එතන අපිට සෑහෙන සද්ධාාවක් අවශ්‍යයි. සෑහෙන සීලයක් අවශ්‍යයි. විශ්වාසයක් මේ සර්වඥාන්ත අපිව නමකාරයෙන් හදනවා නෙවෙයි. ඒක අපි දැනට ඉන්නේ පටලවාගෙන මේ පටලවිල්ල මේ ජීවිතේ බේර ගන්න ඕනේ කියලා ආන්නේ මේ යන්න පටන් ගන්නත් පස්සේ කවදා හෝ තමයි තේරෙන දවසක් වෙනවා මේ ආයෝජනයේ වාසිදායක එකක් මම දැන් ඒ ආයෝජන නිසා මේ මේ ප්‍රතිලාභ ලැබිලා තියෙනවා කියන ඒ ඒ වෙනකොට වෙන්න නම් මම මං කිව්ව දෙයක් ඒ කුජියට මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එකට ආපු දවසේ තමයි Taman ගැන මින්මක් කරලා විචනය කරන්න පුළුවන්. ඒ සීල ශික්ෂා වශයෙන් සමාධි ශික්ෂා වශයෙන් යනකොට හරි අමාරුයි මොකද දිගටම Taman ගැන අධිතක්ෂේ වලට පෙරේ. විපස්සනාට ගියාට පස්සේ තමයි Taman ගැන නියම තක්ෂේ කරන්න තරම් හොඳ පිටේ ඉඳලා බලන්න පුළුවන් ගැටයක් වෙන්නේ. ඉදාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ කාමයේ දිගේ ගියා නම් ඒ ලෝකයේ අපිට ඇඟලා තියෙන ඉර දිගේ ගියා නම් කදාපත් නැ අහිතාය අකන්තාය අමනාපාය දුක්ඛාය අහිත පිණිසමයි කාන්තිය සපක් සහිත බඳින ගැටේ නෙවේ දුක පිණිසමයි පිළිගන්නේ කවදා හෝ මේක තේරුම් අරගෙන මේ පැත්තට යෙදුවොත් ඒ හිතාය කන්තාය සුඛාය මනාපාය පැත්තකට යනවා ඉතින් ඒක එතෙන් දෙන කම කියන්නේ Tamante විශ්වාසයක් යම්කිසි මම මම කියන්නේ මේ දෝවාන් වෙලා රහත් වෙනවා කියන එක නෙවෙයි. Tamante අනුගාමී මේ කාංකාවිතන විසුද්ධි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන මේ ප්‍රධාන තීර්ණාකම විසුද්ධියක එනකන්වත් මේ කරන ආයෝජනය හරීම මම වගේ සාමාන්‍ය ගොරෝසු වචන කියන සූදු කියලා. අන්නේ කර ජීවිතේ සහ කය හේතු වල දාලා සූදු කියලා කියන්නේ. දිනන දවසේ තේරුම් කර ගන්නකොට තමයි ඔය ශක පහළ වෙන ගතිය මාර්ගය මාර්ගය දෙක තේරුම් ගත වෙන්නේ මොකක් ගොඩක් දුරට ඒ දෘෂ්ටියට සම්බන්ධ විශේෂිත දෙකක් ඊට පස්සේ නම් මේ මිනිස්යා නිකන් වතුර ගිලිච්ච මිනිහා නහය උස්ස ගන්න පුළුවන් මට්ටමට වගේ දැන්තන් නහය උස්ස ගන්න පුළුවන් මට්ටමට වගේ තමයි විශ්වාසයක් එන්න පටන් ගන්නවා ඒක පුදුමාකාර ආයෝජනයක් කරන්න පුදුමාකාර ශ්‍රද්ධාවකින් විශ්වාසයෙන් එක්ක ඒ ටික ඒ මුල් අවස්ථාවේදී ඒ ටික සර්වඥාන්සේ පුළුවන් තරම් ඒ යෝගාවචරින්ට සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ තල්ලු කරනවා. වැඩෙන්න දෙන්නේ නැහැ. නැගිටලා නැගිටලා දෙනවා. මේ පුද්ගලයා යන්තා සීල තමන්ගේ සීලය ආරක්ෂා කරනවා නම් මේ තුනේ සුතානුගහිතේ සීලානුගහිතේ සාකච්ඡානුගහිතේ ඒ කෙනාට දුක්ඛෝ ධර්ම රසයක් ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි විපස්සනා සමථ විපස්සනා දෙකේ ප්‍රතිඵලය නැත්නම් ওই දෘෂ්ටි පිළිබඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක නිසා අපි අද දවසේ තමයි ඒකමාරක කාලය ගන්න තිබුණා. මේ හදාගත්ත පිට දිගේ නැත්නම් මේ විවෘත කරගත්ත මාර්ගය දිගේ අපි ඉස්සරහට බලමු කොහොමද මේ කමස්පතා ඥාන සමාධිත්‍ය සමථ සමාධිත්‍ය තුරු දෙන්නේ කොහොමද මේ සමථ සමාධිත්‍ය විපස්සනා සමාධිත්‍ය තුරු දෙන්නේ කොහොමද මේ සම්මාදිට්ඨිය මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය සුදු වෙන්නේ කියලා. ඉතින් ඒකේ මූලික කොටස තමයි තාමත් වැදගත් කොටස. ඉතින් ඒක සම්බන්ධව කිසි කෙනෙක් අපි දෙන්නේ කෙටුලා ගමනක් නෙවෙයි මුල් පදනම සංකල්පය දාගන්න තියෙනවා. ඔව් නැවතත් කියනවා අපි දෙන්නේ මෙතන එකතු වෙලා ඉන්නවා. අනර්ථමන් සිද්ධාගන්න කියන නිසා අවශ්‍ය මූලික ඒ ප්‍රභවයේ මූලික පින මූලික හේතු සම්පත් කියනවා ඉතින් මේක ගොනු කරගෙන මේ ලැබිච්ච සීමිත කාලය තුළත ඉදිරිය සඳහා යොමු කරන්න පුළුවන් වුණොත් ඒක ජීවිතේට පැහැදිලි වෙනසක් ඇති කරනවා. ඉතින් මම තමයි දේශනාවක් වෙන පැහැදිලි වෙනසක් හදා වෙනසක් පිළිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. සිය දිනාටම සංසිඳුදා වේවා කියලා.